නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පින්මි අපේ රාමතුංග මහත්මයා එම පින්වත් මහත්මිය මන්ත්‍රවා පෙරේද විය සතියේ අපිට මේ මතක් කළේ මේ පින්කම පිළිබඳව. අවස්ථාවක් තිබෙන්නේ නැහැ ධර්ම දේශනාවක් කරන්නේ ඒ නිසා මම රණතුංග මහත්මයාට මතක් කළා ධර්ම දේශනාවක් පවත්වන්න නම් මට බෑ අපි ධර්ම සාකච්ඡාවක් සිදු කරමු කියලා. ඒ ප්‍රතිපලයක් ඇදීරයි මේ මොහොතේ මේ කීටි දැනුම් දීමකින් මේ ධර්ම දේශනාවේ අවස්ථාව අපි සකස් කරගත්තේ. ධර්මාත්මක කරන්නේ මාත් ප්‍රශ්න ටික ලෑස්ති කරගත්තද? ඈ දවස් තියෙනවා. එහෙනම් අපි ධර්ම සාකච්ඡාවක් කරමු ඈ. වණක් කියන්න මට කියලා වෙන්න වැඩි. කියන්න මොනවද කියන කරුණාමතෝ. සාදු සාදු රාජින්දිගේ අධිඥාන අන්සේගේ අවසරයි. පළමුවෙන්ම එතන අස්වැදා සිටින හැමෝගේම වෙනුවෙන් වහන්සේ නමස්කාර කරනකොට අපේ මේ පිටිදැමීමේ අපි ජීවිතේ පැමිණලා ධර්මයේ අපිට දේශනා කරන ඒ විදිහට ආරාධනා කරනවා අපේ හාමුදුරුවනේ නිදන සිටින්නේ වහන්සේගෙන් එක්වරක් නෙවෙයි කීපවරක් බොහොම විපන්න අසල බලන සුවය. ඒ අනුසාරයෙන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ වහන්සේගේ අසා දැනගෙන දැන් ඊම ප්‍රශ්න වහන්සේ ඉදිරිපත් කරන්න සිටිනවා. පළවෙනිම පංච උපාදානස්කන්ධ යන් යතු මොළවාද ප්‍රාමිනේ ප්‍රශ්න තුනකට බෙදලා තියෙනවා. කුමන හේතුවක් නිසා පංච උපාදානස්කන්ධයන් අඩගන්නේ? පංච උපාදානස්කන්ධයන් කියන්නේ අනිත්‍යභාවය මෙනෙහි කරමින් වාසය කිරීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? ඒක දැනන්නේ කෙසේද? මේමයි මාත්‍යෝ. දැන් බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ දානක් පාරමී දම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ එකම එක කාරණයක් ගැන දේශනා කරන්නේ. ඒ කාරණේ තමයි චතුරාර්ය සත්‍ය කියන කාරණය. තේරුණාද? ඒතර චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ අප්‍රමාණ දසපාරමී ධර්මයන් පුරාගෙන මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒතර චතුරාර්ය සත්‍යදී මුල්ම ආර්ය සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. දුක කියන කාරණය. ඒතර දුක කියන්නේ මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් ආ එක්වීම පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවය ගැනීම නිසා සකස් වෙනා වූ දුක. එහෙනම් මේ දුක කියන කාරණේ අපි තුල තියෙනවද නැද්ද? තියෙනවා. අපි හැමෝම තුල දුක තියෙනවා. තේරුණාද? දෙවැනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව මොකක්ද කියලා. දුක ඇතිවීමට හේතුව මොකක්ද? තෘෂ්ණාව. දුක තමා තුළ තියෙනවා නම් තෘෂ්ණාව තමා තුළ තියෙන්න ඕනේ නේද? එහෙනම් දුක තමා තුළ තියෙනවා දුකට හේතු වීම නම් තෘෂ්ණාවක් තමා තුළ තියෙන්නත් ඕනේ. තුන්වෙනි ආර්ය සත්‍යනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න. එහෙනම් දුක තියෙන්නේ තමා තුළ නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුළ නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමා. ඊට පස්සේ එහෙමනම් හතරවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියන්නේ. එහෙනම් දුක තියෙන්නේ තමා තුළයි, තෘෂ්ණාව තියෙන්නේ තමා තුළයි, දුක නැති කරන්න ඕනේ තමාමයි, නැති කිරීමේ මාර්ගය ගමන් කරන්න ඕනේ කවුද? තමා. එහෙනම් අපිට මෙතනදී පේනවා අපි මේ ලෝකෙට පැමිණලා තියෙන එකම එක කාරණය මොකද්ද? තෘෂ්ණාව කියන කාරණය. තේරුණා? මේ දුක තුන අපිව බැඳලා කියන්නේ කවුද? තෘෂ්ණාව කියන කාරණය. තෘෂ්ණාව අපේ ප්‍රහීන වෙන ප්‍රමාණයට අපි දුකින් නිදහස් වෙනවා. තේරුණාද? මුලින්ම අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ආශ්‍රමයන් ශ්‍රේ කරලා දානවා. ඊට පස්සේ අපි කාම රාග පටිගයන් කියන ආව ආශ්‍රමයන් ශ්‍රේ කරලා දානවා. ඊට පස්සේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. එනම් මාත්‍යෝ මේ දුක කියන කාරණය අපි ඇති කරලා තියෙන කවුද? තෘෂ්ණාව කියන එක එක කාරණේ විසින්. කුමක් කෙරේ තෘෂ්ණාවද? පංච උපාදානස්කන්ධයේ කෙරේ තියෙන තෘෂ්ණාවයි. තේරුණාද? තෘෂ්ණාව තමයි අපිව මේ දුක සකස් කරලා තින්නේ අපිව ලෝකෙට බඳලා තින්නේ තෘෂ්ණාව විසින්මයි. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියනා වූ කාරණා පහ. මේ කාරණා පහ කෙරෙහි ඇති කරගත් ආ වූ තෘෂ්ණාව තුලයි අපි ලෝකෙට බැඳලා ඉන්නවා. තේරුණා? එහෙනම් කවදා හරි දවසක අපි සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා. දැක්ක විතරයි අවබෝධ කරලා නැහැ. තේරුණාද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා එයා දකිනවා. අවබෝධ කරලා නැහැ. ඒතකොට රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න. තේරුණාද? එහෙනම් දැන් අවසානයේ අපිට දකින්න ඕ අවබෝධ කරගන්න තියෙන කුමක්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. අපි දැන් භාවනා වඩමින් යද්දී අපි මොනවද කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. මේවා වඩමින් ඉස්සරහට ගිහිල්ලා අපි මේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. තේරෙනවද? මොකද මේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයන්ම අනිත්‍ය උදේවා. ඒක අපි අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. මේ සතර සරිපට්ඨාන ධර්මයන් වැඩිම තුල අපතුල සරස් වෙන්නේ මොකද්ද? සබ්ද බොජ්ජංග. සති ධම්ම විජය වීර්ය ප්‍රීති පස්සාති සමාධි උපේක්ඛා. දැන් මේ සබ්ද බොජ්ජංග වැඩිදී කුමක් තුලද? සතර සරිපට්ඨානේ වැඩිම තුල. සතර සරිපට්ඨානේ අනිත්‍යයි කියලා අපි දැක්කා වගේම සතර සරිපට්ඨානය තුලින් වැඩෙනා වූ සප්ත බොජ්ජංගේනු අනිත්‍යයි කියලා දකින්න. තේරුණාද? සප්තගොජංගත් අනිත්‍ය කියලා දකින්න ඕනේ. අපි තුල සකස් වෙන සතිය ධම්ම විජය දීල පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන්නේ මේ සෑම දෙයක්ම අනිත්‍ය වෙන්නා වූ ධර්මතාවය. ඒතකොට සතර සතිපට්ඨානයක් අනිත්‍යයි කියලා අපි දකිද්දී සප්තගොජංගයේම අනිත්‍යයි කියලා දකිද්දී අපි අවසානයේ අවබෝධ කරලා තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. මොකද සතර සතිපට්ඨාන ධර්මයෙන් උත් වැදෙන මේ රූපය ඇසුරු කරගෙන සප්ත බොජ්ජංගයෙන් පෙරෙන මේ රූපය ඇසුරු කරගෙන. තේරුණා? මේ රූපය ඇසුරු කරගෙනයි වැඩුණේ. ආස්වාදයක් හැටියටයි වැඩුණේ. එහෙනම් අවසානයේ සතර සතිපට්ඨාන ධර්මයෙන් තනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී සප්ත බොජ්ජංගයෙන් තනිත්‍යයි කියලා අවබෝධ කරගද්දී අපි අවසානයේ අවබෝධ කළා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන කාරණය. එහෙනම් මේ ධර්ම මාර්ගයේදී අපි සෝවාන් ඵලයටපත් වෙන්න නම් අපි දකින්න ඕනේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා මේ ධර්ම මාර්ගයේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ අවබෝධ කරගන්න ඕනේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යය කියන්නේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය තමයි අපේ ඉලක්කය විය යුත්තේ. මොකද්ද පංච උපාදානස්කන්ධයේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා පහ. තේරුණාද? මෙතනදී රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ රූපය. මේ කය, මේ සතර මහා ධාතුවෙන් හැදෙන රූපය තමයි මෙතන රූපය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මෙතනදී මේ කාරණා පහක් තිබ්බා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී අපිට දේශනා කරන්නේ මේ රූපේම අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න කියලා. තේරුණාද? මොකද පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධයයි රූප උපාදානස්කන්ධය. රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව නිසායි වේදනා සංඥා සංකාර විඥානයන් අපි සකස් කරගන්නේ. තේරුණාද? දැන් අපි කියමු ලෝකයේ කොහේ හරි රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් උන්වහන්සේටත් ඇසක් තියෙනවා. උන්වහන්සේත් ඇසෙන රූප දකින්නවා. උන්වහන්සේටත් කනක් තියෙනවා. උන්වහන්සේ කනෙන් ශබ්ද අහනවා. එතකොට දැක්කා ඇසුණා කියලා කියන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන කියන්නේ? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් තුන එකතු වුණා. තේරුණාද? එහෙනම් මේ තුන රහතන් වහන්සේගෙත් එකතු වෙනවා. රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා. පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා. දැක්කා කියන්නේ මොකද්ද? ඇහැ බාහිර රූපයක් විඥානය එකතු වුණා. ඇසුණා කන බාහිර රූපයක් විඥානය එකතු වුණා. දැන් මම මෙහෙම ඉන්නකොට මට ඇහෙනවා කවුරුහරි පිටිපස්සේ මට බයිනවා. බාහිර වචනත් ඇහෙනවා බාහිර කෙනාත් මට තේරෙනවා. මං ඇසුණා කියලා දැන් අහුවෙනවා. පස්සේ තෘෂ්ණාවෙන් දෙක කරන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේ තුලත් පස්සේ සිද්ධ වෙනවා. තේරුණාද? මේ තුන එකතු වෙනවා. ඒතකොට රහතන් වහන්සේ දැක්කායි කියන තර ඇසුනායි කියන තර දැනුනායි කියන තර නවතිනවා. තේරුණාද? එහෙනම් පස්සේ ළඟ නැවතුණා නම් වේදනාවක් සකස් වෙනවද? ඇලීමක් ගැලීමක් උපේක්ෂාවක් සකස් වෙන්නේ නැහැ. වේදනාවක් සකස් වෙන්නේ නැත්නම් සංඥාවක් හඳුනා ගැනීමක් සකස් වෙනවද? නැහැ. හඳුනා ගැනීමක් නැත්නම් චේතනාවක් සංස්කාරයක් ඒ කියන්නේ කුසල කුසල රැස් වෙන්නේ නැහැ. එහෙනම් ඊට අදාළව විඥානයක් විශේෂ වූ දැනුමක් ඥානයක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී අපි රූපය කෙරෙහි තමයි අපේ මුල් අවධානය යොමු කරන්නේ. යම් මේකින් අපි මේ රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා නම් වේදනා සංඥා සංකාර විඥානයන් කියන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ මේ රූපේම අනිත්‍යභාවය දක්වමින් ජීවත් වෙන්න. තේරුණාද? මේ රූපේ මොකද? සත්‍යයා රූපේටමයි බැඳිලා යන්නේ. රූපේටමයි බැඳිලා යන්නේ. මොකද අපි කවදා හරි දවසක চিරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන මොහොතේ අපිට සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. මේ චුතිසිත මොකක් හෝ රූපයක් උපාදානය වෙලා සකස් වෙන්නේ. මේ චුතිසිත මනෝවිඥානයක් හැටියට තමයි සකස් වෙන්නේ. මනසේ සකස් වෙනා වූ සිතුවිල්ලක් හැටියට. මේ සිතුවිල්ල මොකක් හෝ බාහිර රූපයක් උපාදානය වෙලා සකස් වෙන්නේ. තේරුණාද? දැන් අපි මැරෙන වෙලාවේ අපිට දුවා දරුවෝ පිළිබඳ උපාදානය සකස් වුණොත් මැරෙන වෙලාවේ අපිට එකපාරට දුවදරුවන් සීමත් වුණොත් අපි ඒ ගෙදරම පරදත් රූප ජීවී ප්‍රේතෙක් හැටියට උපත්ය සකස් කරගන්නවා. නැත්නම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් හැටියට උපත්ය සකස් කරගන්න පුළුවන්. මැරෙන වෙලාවේ අපිට එකපාරට ඉඩකඩම් කෙරෙහි දේපල කෙරෙහි නම් කුෂ්ණාව සකස් උනේ ඒ දේපලේම පරදත් රූප ජීවී ප්‍රේතෙක් වෙලා උපත්ය ලබන්න පුළුවන්. මැරෙන වෙලාවේ අපි කළා වූ පින්කමක් නම් උපාදානය උනේ ඒ පින්කමට අදාළව මනුෂ්‍ය ලෝකයක දිව්‍ය තලයක උපත්ය ලබන්නේ පුළුවන්. මැරෙන වෙලාවක එකපාරට අපිට ලස්සන ආලෝකයක්, ලස්සන මල්ගමුවක්, ලස්සන දෙවියෙක් දැක්කොත් අපි දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්නේ උපාදාන පත්‍ය භව. මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන චිත්තයට අනුවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් කරගන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙනවද සමහර අය මැරෙන වෙලාවේ කෑ ගහන්නේ යට ගිරිය කඳවලා කියන්නේ අඬන්නේ වෙලියන් දෙන්නේ ඇයි? එයා ඊළඟ ප්‍රතිසන්දිය දකින්න. තේරෙනවද? එයා ඊළඟ ප්‍රතිසන්දිය දකින්නවා. ඒ කියන්නේ යාට මොකක් හරි අමනුෂ්‍ය රූපයක් පේනවා, එහෙම නැත්නම් නිරේ නිහිතාලාවක් පේනවා, එහෙම නැත්නම් මලගිය ඥාතියින් පේනවා. ඒ පේන්නේ ඇයි? එයා එතන ගිහලා උපත්ති සකස් කරගන්න යන්නේ අකුසල විපාකයන් නිසා. ඒ නිසා ඒ දකින්නා වූ අවසාන චුතිසිත අපි අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ මොකක් රූපයක් දැක්කත් ඒක මොකද්ද? රූපයක්. මේ අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දැක්කොත් අපි අපි මාර්ගඵලලාභී දෙවියන් කියලා උපත්ති සකස් කරගන්නවා. යම් හේකින් මේ නමුත් මේක තමයි මේ ලෝකයේ තියෙන අමාරුම දේ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් අතීතයේ පහළ වෙලා අපිට තාම මේක කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. මොකද මැරෙනවා කියන කාරණේ අපි hina වෙනවා කතා කරනවා වගේ ලේසි කාරණයක් නෙමෙයි. මැරෙනවා කියන්නේ මේ අපි සන්තක සියල්ලම දාලා යනවා කියන කාරණේ. තේරුණාද? මෙතනදී කවදාකවත් අපි මේක පුහුණුුනේ නැත්තම් කවදාකවත් මරණය කියන කාරණේ අපිට දක්ෂාකාරයෙන් ගලපා ගන්න බැහැ. මරණය දක්ෂාකාරයෙන් ගලපන්න නම් අනිවාර්යයෙන්ම අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ පිළිගන්න ඕනේ සීලෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙච්ච කෙනෙකුට පමණයි තමන්ගේ අර ඉන්ද්‍රිය සංවරයේ චිත්ත සමාධිය තුළින් අවසාන හිත අරියාකාරව ගලප ගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඉන් මෙහා අපි හැමෝම මැරෙන මොහොතේ කලබලයට පත් වෙනවා. සිත වේගවත්, සිතුවිලි වේගයෙන් සකස් වෙනවා. වේගයෙන් සකස් වෙන සිතුවිලි වලින් අවසාන චුතිසිතට අදාළ වෙන්නේ කුමන සිතද? ඊට අදාළව ප්‍රතිසන්දී යන්නේ. එහෙනම් දැන් අපි දකින්න ඕනේ මොකද්ද මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාවමයි අපි මේ සංසාර දුකට ඇදලා දාන්නේ. ඒ නිසා මැරෙන වෙලාවේ අපි දක්ෂ වුණොත් මේ සකස් වෙන්නා වූ අවසාන හිත අරමුණු වෙන්නා වූ අවසාන රූපය අනිත්‍යයි කියලා දකින්න එනම් අපි ප්‍රශ්නේ ගැලවුණා වෙනවා. තේරෙනවද? ඉතින් ඒක කරන්න නම් අපි නිරතුරුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දැන් මේ ඇස කියන රූපෙන් අපි ඉස්සෙල්ලාම දැක්කේ කවුද මේ ඇසෙන් කවුද අපි ඉස්සෙල්ලාම දැක්කේ? අම්මා කියන රූපය නේද? ඒතර බලන්නේ අම්මා කියන රූපය අපි මේ ඇහෙන් මුලින් දකිද්දී ඒ අම්මා කොච්චර තරුණ අම්මා කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද නේ? නමුත් දැන් අපිට පේනවා ඒ අම්මා කොච්චරනම් වයෝවෘද්ධ භාවයට පත් වෙලාද කියලා. සමහර වෙලාවට යා ගිලන් නැදක ඉන්නවා ඇති සමහර වෙලාවට යා මැරිලා ඉන්නවා ඇති මැරිලා ගිහලා දිව්‍යතලයේ ඉපදිලා ඉන්නවා ඇති මනුස්සකුවක් වෙලා ඉපදිලා ඉන්නවා ඇති නැත්නම් සතර අපායේ ඉන්නවා ඉන්නවා ඇති බලන්න අම්මා කියන රූපය කොයිස අනිත්‍යයි කියලා අපිට පේනවා ඒ වගේ තාත්තා කියන රූපය මල්ලි නංගි නැන්දා මාමා කියන මේ මොන රූපයන් අපි ගත්තත් ඒ රූපය තුල අපි අනිත්‍යභාවයමයි දකින්නේ නිට්ටභාවයක් දකින්නේ නැහැ එහෙනම් බලන්න අම්මා නිසා සකස් වුණා වූ විඳීම් තාත්තා නිසා සකස් වුණා වූ විඳීම් කොච්චර අපේ ජීවිතේ තිබ්බද කියලා අම්මාගේ ආදරයට අම්මාගේ කිරිසුවඳට අම්මාගේ උරදලයට අම්මා ගහනකොට බයිනකොට කවනකොට පොවනකොට අකුරු කියලා දෙනකොට කොච්චර විඳීම් අපි ජීවිතේ සකස් කරගන්නේ නැද්ද ඒ විදිහේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. තාත්තා නිසා ආච්චි නිසා සීයා නිසා අපි කොච්චර විදිහින් සකස් කරගන්නේ. ඒ විදිහින් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. එහෙනම් දැන් අපි රූපය කියන කාරණේ අනිත්‍යභාවය දැක්කා. වේදනාව කියන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාව. අම්මා තාත්තා නිසා අපි යම් ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් සකස් කරගත්තා නම් ඒ සෑම ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක්ම අනිත්‍ය උදයක්මයි. තේරෙනවා. එතකොට අම්මා නිසා අපි යම් සංඥාවක් හඳුනා ගැනීමක් සකස් කරගත්තා නම් හඳුනා ගැනීම කියන්නේ ඇහෙන් දැක්කා වූ රූපයක් විදිහට අපි හඳුනා ගන්නවා. කනෙන් ඇසුනා වූ ශබ්දයක් විදිහට අපි හඳුනා ගන්නවා. නාසයෙන් දැනුණා වූ ගඳ සුවඳක්, දිවට දැනුණා වූ රසයක්, මේ කයට ඇති වුණා වූ ස්පර්ශයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒවැනි හඳුනා ගැනීම අම්මා නිසා අපි කොච්චරනම් සිද්ධ කරගන්නේ. මේ හඳුනා ගැනීම නිත්‍යද, අනිත්‍යද, අනිත්‍යයි. අම්මා තාත්තා නිසා කොච්චර සංස්කාරයන් චේතනා අපි සකස් කරගන්නේ කොච්චර අම්මා නිසා කුසල් ඇති කරගන්නේ නැද්ද අකුසල් සිතුවිලි අපි සකස් කරගන්නේ එහෙනම් මේ සකස් කරගත්තා වූ කුසල් සහ අකුසල් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඉතින් ඒ සියල්ල නිසා සකස් වුණා වූ අවසාන කර්ම ශක්තිය විඥානය එහෙම විඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂ වූ දැනීම කියලා විශේෂ වූ ඥානය කියලා මොකද යමෙක් දැනගන්නවා මගේ අම්මා මෙහෙම කෙනෙක්. අම්මා සැරයි, අම්මා හොඳයි, අම්මා නරකයි, අම්මා උසයි, අම්මා කොටයි මේ වගේ අම්මා පිළිබඳ ඇති කර ගන්නා වූ අවසාන දැක්ම. තේරෙනවද අපි මොකක් හෝ සිතුවිල්ලක් අම්මා බැන්නට පස්සේ අපි අවසානයේ හිතනවා අපෝ අම්මා හරිම සැරයි කියලා. අම්මා ආදරෙන් කතා කරනකොට අපි අවසානයේ හිතනවා අනේ අම්මා හරිම හොඳයි කියලා. නමුත් මේවැනි විශේෂ වූ දැනීම් අපි ජීවිතයේ ඇති කරගත්තා නම් ඒ සෑම දැනීමක්ම මොහොතින් මොහොත වෙනස් භාවයට පත් වෙනවා. එහෙනම් එතන තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ. තේරුණාද? එතනින් රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන වැඩිදුර හිතන්න යන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා අපිට එච්චර ප්‍රකට නැහැ. නමුත් රූපය කියන කාරණය අපිට ප්‍රකටයි. ඒ නිසා මේ රූපයේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දක්වමින් ජීවත් වෙනවා. ආයතන කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට මේ රූපේ අනිත්‍යභාවය දක්වමින් ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සතර මහා ධාතු හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දක්වමින් ජීවත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දෙතිස් කුරුපය හැටියට කෙස්ලොම් නිය සම්දත් මස් සැලනහර හැටියට මේකේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කියලා. මේ කොයි ආකාරයෙන් හරි කමක් නැහැ රූපේ අනිත්‍යභාවය වැඩෙන ආකාරයෙන් විදර්ශනා නුවණ සකස් කරගන්න කියලායි කියන්නේ. මොකද මේක එකපාර මැරෙන මොහොතේ අපිට ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේරෙනවද? එහෙම කරන්න කවදාකවත් බැහැ. එහෙනම් මේක දිනපතා අපි පුහුණු වෙන්න ඕනේ. තේරෙනයි මොකද ජීවිතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරලා ආවා වූ ගමනේදී අපි තාම දක්ෂ වෙලා නැහැ මැරෙන වෙලාවේ අවසාන හිත අනිත්‍යයි කියලා දකින්න. තාම දක්ෂ වෙලා නැහැ. ඒකයි අපි මේ භවයේ තාම යන්නේ සෝවාන් ඵලයටපත් වෙන්නේ නැතුව. එහෙනම් මේක මේ ලෝකයේ තියෙන ලේසිම කටයුත්ත වගේම අමාරුම කටයුත්තක් මේකයි. නමුත් එහෙමනම් අපි හැම දිනකම මේක පුහුණු වෙන්න ඕනේ මේ සකස් වෙන්නා වූ අපි ආස කරන්නා වූ ගැටෙන්නා වූ රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් අපි මේක වඩන්නේ. ඒ නිසා නිරේතුවම ඇසේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. දැන් මේ බලන්න ඇස කියන කාරණේ අනිත්‍ය සංඥාවට ගත්තොත් ඇස කියන කාරණේ බුදුරජාන් වහන්සේ කියනවා විදර්ශනා නෝනින් දකින්නේ අම්මාගේ මව කුසට යන්න කියලා. අම්මාගේ මව් කුසේ අර ගර්භාෂ කුටියේ අතපය වගුරු කරගෙන අර හිටියා වූ කලල රූපයේ ඇසේ ස්වභාවයේ නෝනින් දකින්න කියනවා. ලේ සැරව තැවිලිලා රතු පාට වැහිලා තියෙන ඇස් දෙකේ ස්වභාවය මනසින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කලල රූපයක සති 6 මාස 6ක් මාස 9ක් යද්දී ඒ කලල රූපයේ තියෙන ඇස් දෙකේ ස්වභාවය මනසින් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දරුවා ලෝකෙට ඔබ දරුවා ඔබ ලෝකෙට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාකාරයේ හිදී ඔබේ කකුල් දෙකෙන් උස්සල ගන්න වෙලාවේ ඒ තිබුණා වූ ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඊට පස්සේ තරුණ කාලයේ ළමා කාලයේ වැඩිහිටි කාලයේ මේ ඇස් දෙකේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. වයෝ වෘද්ධ වුණාට පස්සේ මේ ඇස් දෙකේ සුද ඇවිල්ලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස් දෙක අන්ධ වෙලා තියෙනවා නෝනින් දකුණින් ජීවත් වෙන්න කියලා කියනවා. තමා අන්ධේ කරගෙන මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ තමා මනසින් මැරෙන්න කියලා. තමා මනසින් මැරිලා ඒ මල කඳේ තියෙන මල ඇස දෙස මනසින් දකින්න කියනවා. ඒ මල ඇස දවසක් දෙකක් තුනක් හතරක් පහක් යනකොට කුණු වෙලා නරක් වෙලා ඕජාව ගලලා නිලමැස්ස වහගෙන මේ ඇස් දෙක කනවා මනසින් දකින්න කියලා. මේ සිරුර ගිහිල්ලා සුසාන භූමියට දාලා සුසාන භූමියේ මේක ගිනි තියනකොට මේ ඇස් දෙක ගිනි ගොඩක් වෙනවා මනසින් දකින්න කියලා. අවසානයේ මේ ඇස් දෙක මහ පොළොවට පස් වෙනවා මනසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබ මේ මගේ කියලා රැක ගන්නා වූ ඇස් දෙක අවසානයේ අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. මම මහත්යාගෙන් ඇහුවනම් මහත්යාට ආච්චි කෙනෙක් 100 කෙනෙක් හිටියද කියලා මහත්යා මොකද්ද කියන්නේ? හිටියා කියලායි කියන්නේ. ඒ 100ට ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඇහුවොත් ඇස් දෙකක් තිබ්බා. මම ඇහුවොත් ඒ ආච්චිට 100ට තිබ්බ ඇස් දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා මහත්යා මොකද්ද කියන්නේ? ඒ ඇස් දෙක මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ. ඒ ආච්චිටත් 100ටත් මේ වගේම රූපයක් තිබ්බා. මං ඇහුවොත් මේ රූපය දැන් කොහෙද තියෙන්නේ කියලා මහත්තයා කියන්නේ ඒක මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ කියලා. එනම් මහත්තයා ආච්චිගේ ඇස් දෙකයි තුනේ මහ පොළොවේ පසටයි. ආච්චිගේ රූපයයි තුනේ මහ පොළොවේ පසටයි. නමුත් මහ පොළොවේ පසට අයිති වෙන ඇසක් උදෙසා රූපයක් උදෙසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්නේ නැද්ද? නේද? ඒ ඇස් දෙක නිසා ආච්චි කොච්චර අකුසල් කරගන්නේ නැද්ද? ඒ රූපය මගේ කර ගැනීම නිසා කොච්චර අකුසල් කරගන්නේ නැද්ද? නමුත් එහෙම කරගත්තත් අවසානයේ ඇස් දෙක අයිතුනේ මහ පොළවේ පසටයි. මේ රූපය අයිතුනේ මහ පොළවේ පසටයි. එහෙමනම් තමා නුවණින් දකින්න ඕනේ තමා මේ මගේ කියලා පෝෂණය කරන්නා වූ ඇසත් මමයි කියලා පෝෂණය කරන්නා වූ මේ රූපය අවසානයේ අයිති වෙන්නේ මහ පොළවේ පසටයි. එනම් මහා පොළවේ පසට අයිති වෙන අසම් කුදෙසා අපි අකුසල් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානෙට මොකද මේ ඇස නිසා අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරනවා. මේ ඇසෙන් කැමැති කැමැති රූප හොයාගෙන යන්නේ ඒ රූප මගේ කරගන්න යන ගමනේදී අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනසේ කැමැත්ත සොයාගෙන යන ගමනේදී ඒවා අයිති කරගන්න යන ගමනේදී අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. නමුත් මාත්‍යව අවසානයේදී මේ ඇස කන නාසය දිව ශරීරය මනසයි වෙන්නේ මහ පොළවේ පසටයි. එනම් මහ පොළවේ පසටයි වෙන දෙයක් උදෙසා මම අකුසල් කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානයට මුලින් එන්න ඕනේ. එහෙම ඇවිල්ලා දෙවනුව අපි මේ රූපේ අනිත්‍යභාවය නෝනින් දකින්න. ඇස් දෙක දිහා දකිද්දි මේ ඇස් දෙක පියාගෙන ඇස් දෙක දිහා දකිද්දි මේ ඇස් දෙක අඩු ගොඩක් වෙලා පස් ගොඩක් වෙලා කියනවා මනසින් දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස ඇස් දෙක පියාගෙන අපි අලු ගොඩක් වෙලා පස් ගොඩක් වෙලා තියෙනවා මනසින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඉතින් උතන තමයි මහත්යෝ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම කියලා කියන්නේ. ඉතින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනායි මාර්ගඵල පැත්තට සෝවාන් ඵලය කියන කාරණේ සාක්ෂාත් කරගන්න. මොකද යමෙක් සෝවාන් ඵලයටපත් වෙන්න නම් එයා තුළ කාරණා තුනක් ෂය වෙන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි සක්කාය දිට්ඨිය. දෙවෙනි කාරණේ තමයි විචිකිච්ඡාව. තුන්වෙනි කාරණේ තමයි අන්න සීල ගොත. එහෙනම් මේ කාරණා තුන ෂය වෙච්ච තැනයි කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙන්නේ. එහෙනම් මේ කාරණා තුන ෂය වෙද්දී මූලිකම කාරණේ තමයි සක්කාය දිට්ඨිය කියන කාරණේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමත්වේ දැඩිභාවය. මමේ කියලා ගන්නා වූ දෘෂ්ටිය. දැන් තම අපි දකිනවා මේ මගේ ඇහැ තුල මම ඉන්නවා. ඒ ඇහැ තුල ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා මම හැටියට අපි මේක ගන්නවා. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස මගේ මේ මගේ මා තුල ආත්මයක් තියෙනවා මේ මා තුල මම ඉන්නවා කියලා අපි ගන්නවා. මම ගිය ජීවිතේ හිටියා මම මරණයෙන් පස්සේ ඉන්නවා කියලා ආත්මීය සංඥාවෙන් ගන්නවා පටිච්ච සමුප්පන්නව දකින්නේ නැහැ. දැන් එක අම්මා කෙනෙක් හිටියා ඒ අම්මා මැරෙන්න ඉස්සෙල්ලා කියනවා. "ආම්මේ පුතේ මාව ආගාහනාගාරයට දාලා ගිහින් තියන්න එපා." ඒ අම්මා මැරුණාට පස්සේ දරුවයාව දරසෑයක් දාලා තමයි ගිනි තියන්නේ. නමුත් දරසෑය දාලා ගිනි තියද්දත් එදා මහා වැස්ස මේක ගිනි තියා ගන්න බෑ. නමුත් මේ සුසාන භූමියේ අලුත් ආගාහනාගාරයක් තියෙනවා. ඉතින් ඒ දරුවගෙන් ඇහුවාම ඇයි පුතේ මෙච්චර අලුත් ආදාහනාගාරයක් තියදී මේ මා මේ මහත්මයා මේ විදියට මේ චිතකයක් හදලා පිච්චුවේ කියලා ඒ දරුවා කියනවා ආච්චි මැරෙන්නේ ඉස්සෙල්ලා අපිට කිව්වා ආදාහනාගාරෙන් දාලා ගිහින් තියන්න එපා මට බයයි කියලා. ඒ කියන්නේ මරණය තුලත් මම දැක්කා. මරණය තුලත් සත්වයේ පුද්ගලෙ දැක්කා. සමහරු ඉන්නවා මැරෙන්නේ ඉස්සෙල්ලා කියනවා මාව වල්ලන්න එපා මට ඒක ඇතුළේ ඉන්න බයයි කියලා. පුංචාන කියනවා. සමහරු කෙනා මැරෙන්න ඉස්සෙල්ලා යා මාංශ කූලේ දෙනවා මැරෙන්න ඉස්සෙල්ලා යා හත් දවසේ තුන් මාස දාන්නේ සල්ලි වෙන් කරනවා. එයි මමම ගිහිල්ලා උපදිනවා කියන මමත්වයේ දැරිභාවය තියෙනවා. ඉතින් මේ මමත්වයේ දැරිභාවයේ ෂේ කරලා දාන්නේ මහත්යෝ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුලින්. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුලයි මමේ කියලා ගන්නා වූ දෘෂ්ටිය ක්‍රමානුකූලව අපෙන් සිදලා. එනවා. මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකිමින් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය තුලයි මමත්වයේ දැඩිභාවය අපි අයින් කරලා දාන්න. එහෙනම් මමත්වයේ දැඩිභාවය කියන්නේ සෝවාන් ඵලයේදී ෂේ වෙලා යන නිරෝධය වෙලා යන ධර්මතාවයන්. එහෙනම් ඉතින් යන්න නම් මාත්‍යෝ අනිවාර්යයෙන්ම පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. මෙතනදී මුල් වෙන්නේ රූපස්කන්ධයේ අනිත්‍යභාවයමයි. මොකද රූපය කෙරේ තියෙන තෘෂ්ණාව නිසායි වේදනා සංඥා සංකාර විඥානය සකස් කරගන්නේ. ඇති නේද ඒ උත්තරේ? එහෙම ඊළඟ ප්‍රශ්නය වහන්සේ මම හිතන්නේ දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණ උත්තර දීලා තියෙනවා. එහෙමයි. එහෙමයි. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ විඥාන ශක්තිය කොහොමද? විඥානය කියලා කියන්නේ මාත්‍යෝ විශේෂ වූ ඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාඩ උතල මේ පංච උපාදාන ස්කන්ධේ තේරුණාද විශේෂ වූ ඥානය ඒ කියන්නේ විශේෂ තවදැනක බුදුරජාණන් වහන්සේ විඥානය ගැන දේශනා කරනවා මාත්‍යෝ දැනීම තේරුණාද තිත්තයි කියලා දැනගන්නවා ඇඹුල් කියලා දැනගන්නවා සීතලයි උෂ්ණයි කියලා දැනගන්න. තේරෙනවද? මේ දැනීමට විඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයමත් බුදුරජාණන් වහන්සේ තැනක දේශනා කරනවා විඥානය පටිච්ච සමුපාදයේදී සංස්කාරපත්‍ය විඥාන. සංස්කාර නිසා සකස් වෙන්නා වූ දේ විඥානය කියලා. තේරුණාද? මුලින් දේශනා කරනවා විඥානය කියන්නේ දැනීමයි කියලා පංච උපාදානස්කන්ධයේදී ඊට පස්සේ පටිච්ච සමුපාදයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාරපත්‍ය විඥානය. සංස්කාර නිසා සකස් වෙන්නා වූ කර්ම ශක්තිය කර්ම බලය විඥානයයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානය කියන්නේ මැජික් කාර්යය කියලා. ඔච්චරයි බුදුරජාණන් වහන්සේ මම දැකලා තියෙන විඥානය ගැන කියලා තියෙනවා. තේරුණාද? විඥානය කියන්නේ අවසානයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මැජික් කාර්යය කියලා. මොකද මැජික් කාර්යයා මෙතන හාවෙක් කියලා ඒ හාව සුදුරෙද්දකින් වහලා මොකක් හෝරේ අක්ෂයකින් යමක් කරලා සුදුරෙද්ද අයින් කළා මෙතන ඉන්නේ පරිදි. තේරුණා? මේ පරවියාව සුදුරෙද්දකින් වහලා ආයිමත් අර යෂ්ටියේ මොකක් හරි කරලා මේ සුදුරෙද්ද අයින් කළා මෙතන ඉන්නේ පූසේ. තේරෙනවද? ඒක ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විඥානය කියන්නේ මැජික් කවුලේ. මේ මොහොතේ මිනිස්සෙක් ඇගියට ඉන්න දෙනා මේ මොහොතේ මැරිලා ප්‍රේතෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ මොහොතේ ඇමරිකාවේ ඉන්න මහත්මෙක් හදිසි අන්දමකින් මැරෙනවා. මැරෙන වෙලාවේ යාට එකපාරට මතක් වෙන්නේ ලංකාවේ ගෙදර ඉන්න දුවදරුවෝ ටික. එතකොට මේ මහත්තයා ඇමරිකාවේ හදිසි අන්දමකින් මැරිලා එක තප්පරයක් යන්නේ ඉස්සෙල්ලා මේ මහත්තයා මේ ලංකාවේ ඉන්න ගෙදර පරදත්තරු ජීවි ප්‍රේතෙක් හැටියට ඒකයි කියන්නේ විඥානය කියන්නේ මැජික් වර්ගය. ඒක හිතන්න බෑ කවදාකවත් අපිට පොතකින් කියවලා තව කෙනෙක්ගෙන් අහලා විඥානය මොකද්ද කියලා අවබෝධ කරගන්න බෑ. විඥානය කවදා හරි අපේ අවබෝධයෙන්මයි දකින්න ඕනේ. තේරුණාද? අවබෝධයෙන්මයි විඥානය මොකද්ද කියලා දකින්න වෙන්නේ. අවබෝධයෙන් විඥානය දැක්ක තැනදී එයා අවබෝධයෙන් ඥාන දර්ශන තුලින් තමයි විඥානය දකින්නේ. ඥාන දර්ශන කියන්නේ මොකද්ද? ආරියෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග අටම වැටුණාට පස්සේ ලෝකෝත්තර සම්මා සතිය ලෝකෝත්තර සම්මා සමාධිය සකස් වුණාට පස්සේ තමයි සම්මා ඥාන සකස් වෙන්නේ. ඒතකොට සම්මා ඥාන තුලින් තමයි කවදාහරි අපි විඥානයේ අනිත්‍යභාවය දකින්නේ. තේරෙනවද? ඒතකොට සම්මා ඥාන තුලින් විඥානයේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ මොකක්ද එයා දකින්නේ? විඥානය කියන්නේ වේගය. විඥානය කියන්නේ හිස් දෙයක්. එතන 60ක් රුවක් පාටක් වර්ණයක් ගුණයක් අගුණයක් කිසිම දෙයක් විඥානය කියන්නේ වේගයක් විඥානය කියන්නේ කිසිම හරයක් නැති දෙයක් වේගයක් විතරයි නිෂ්ඵල දෙයක් ඒක අවබෝධ කරගත්ත තැනදී එයා විඥානය කෙරේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙනවා මොකද විඥානය නිසායි විඥානය මගේ කර ගැනීම නිසා අපි මේ සියල්ල මේ ආකාරයෙන් අල්ලගෙන ඉන්නේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටිගයන් මේ සියල්ල අතුල අපි දරාගෙන ඉන්නේ මේ විඥානය මගේ කර ගැනීම නිසා. නමුත් අවසානයේදී ආ ඥාන දර්ශන තුලින් මොකද්ද විඥානය කියලා අවබෝධ කරගන්නේ කියලා අවබෝධ කරගන්නේ විඥානය කියන්නේ වේගයක් කිස් දෙයක් පමණක් කියන කාරණේ. ඊට වඩා දෙයක් විඥානය කියන්නේ වේගයක් කිස් දෙයක් කියලා අවබෝධ කරගන්නේ විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් යා බැහැර වෙනවා. දැන් අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මුතුන් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට යක්ෂයේ කෝපපාතිකෝ බිහි වෙනව අරමුණු වෙලා තියෙනවා. යක්ෂයේ කෝපපාතිකෝ බිහි වෙනවා. දැන් මිනිස්යා බිහි වෙන්නේ මව කුසෙන්, තිරිසන් සතා බිහි වෙන්නේ මව කුසෙන්. නමුත් මේ ප්‍රේතයා, යක්ෂයා, දෙවියා, බ්‍රහ්මයා කියන සත්වයෝ බිහි වෙන්නේ කෝපපාතිකෝ. එතකොට මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් පසු වෙනකොට එයාට දර්ශනය වෙලා තියෙනවා යක්ෂයේ කෝපපාතිකෝ උපත් කියලා. එතකොට එයාට ඒ ස්වාමීන් වහන්සේගෙන් පෙන්නලා තියෙන එයාට අඩි 20ක් 25ක් වගේ ඉස්සරහින් එයාට පෙන්නලා තින්නේ අඩි 7ක් විතර උසින් එකපාරට වේගවත් සුලියක් භ්‍රමණය වෙනවා වේගවත් සුලියක් ඒ වේගය අපිට මේ කවදාකවත් මෙච්චරයි කියලා මයින්න පුළුවන් වේගයක් නෙමෙයි ඒක ඒසා වේගවත් සුලියක් එකපාරට භ්‍රමණය වෙනවා උන්වහන්සේ දැකලා තියෙනවා ඒ වේගවත් සුලිය භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා ඒ වේගය විසින්ම යක්ෂයාගේ රූපේ නිර්මාණය කරලා තියෙනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ මුලින්ම අර වේගයෙන් භ්‍රමණය වෙන සුලිය හැටියට මොකද්ද දැක්කේ? විඥාන. ඒ කියන්නේ වෙනත් සත්වයන්ගෙන් නිකුත් වුණා වූ චුතිසිත ප්‍රතිසන්දි චිත්තය හැටියට සලස්නවා. දැන් යක්ෂයා දී වෙන්නේ නම් එක්ක ඔයා පෙර ජීවිතේ මිනිසෙක් වෙන්න බෑ. එක්ක පෙර ජීවිතේ ප්‍රේතෙක් වෙන්න ඕනේ. එක්ක පෙර ජීවිතේ දෙවියෙක් වෙන්න ඕනේ. එතකොට එතනින් තමයි චුත වෙලා ඇවිල්ලා දැන් මේ ප්‍රතිසන්දිය ලබන්නේ. එහෙනම් මේ චුතිසිත තමයි ප්‍රතිසන්දි චිත්තය හැටියට අර වේගවත් සුලිය හැටියට අර ස්වාමීන් වහන්සේ දැක්කේ. එතකොට වේගවත් සුලිය හැටියට මොකද්ද දැක්කේ? විඥානය. එහෙනම් එතන විඥානය කියන්නේ මොකද්ද? වේගයක් පමණයි. වේගයක් පමණයි. එතන කිසි දෙයක්, එතන ගතේ දෙයක් නැහැ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා මේ විඥානයේ වේගයක්ද හිස් දෙයක් කියලා දැකෙන තැන විඥානය කියලා තියෙන කුෂ්ණාවේ බැහැර වෙනවා. තේරුණා? ඉතින් විඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න උත්සාහ කරනවා. තවදුරටත් ප්‍රශ්නය අහනවා අපි හඳුන්නේ කුමන හේතුවක් නිසා ඉසේ හටගනීද? ඒ නිරෝධය යන්නේ කුමක් අදහස් වන්නේද? ඒ බන්නේ කෙසේ? මෙහෙමයි මාත් විඥානය නිරුද්ධ කරන්න පටිච්චසමුප්පාදේ බුදුරජාණන් වහන්සේ කියනවා. අවිද්‍යාව වත්‍ය සංකාර. අවිද්‍යාව නිසායි සංස්කාර සකස් වෙන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. එයා දුකේ කියන කාරණේ දන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දන්නේ නැහැ. තෘෂ්ණාව නැති කළොත් දුක නැති වෙනවා කියලා දන්නේ නැහැ. මාර්ගය අරහස්ථාංගික මාර්ගය කියලා දන්නේ නැහැ. එහෙනම් මොකද අවිද්‍යාව නිසා යා මොනවද කරන්නේ? සංස්කාර රැස් කරනවා. සංස්කාර කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල්. සංස්කාර නිසා මොකද සකස් වෙන්නේ? විඥානය. තේරෙනවද? එහෙනම් කවුරු හරි ඇහුවොත් විඥානය සකස් වෙන්නේ කොහොමද කියලා? කොහොමද විඥානය සකස් වෙන්නේ? සංස්කාර හේතු වෙන විඥානය සකස් වෙන්නේ. සංස්කාර නිරෝධා විඥාන නිරෝධ. තේරුණාද? එහෙනම් සංස්කාරවල හේතු වෙනුයි විඥානය සකස් වෙන්නේ. සංස්කාර කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල්. දැන් මේ ජීවිතේ මහත්යා මහත්යා දැන් මෙතන ඉන්නවා මහත්යාගේ ගිය ජීවිතේ ජීවිතයක් තිබ්බා. අපි කියමු ඒ ජීවිතේ මහත්යා මිනිස්සෙක්. තේරුණාද? මහත්යා අවුරුදු 90ක් විතර চিරාත් කාලයක් ජීවත් වෙලා ගිය ජීවිතේ මැරෙන වෙලාව එනවා. දැන් මැරෙන්නයි යන්නේ. මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධයේ අවසාන චුතිසිත සකස් වෙනවා. චුතිසිත සකස් වෙන්නේ කුමක් කෙරෙහිද? කුසලයක් උපාදානය වෙලයි චුතිසිත සකස් වෙන්නේ. තේරෙනවද? ඒ කුසලයේ උපාදානය වුන නිසා ඊට අදාළව චුතිසිත මොකද වෙන්නේ? මහත්යාගේ මේ ජීවිතයේ අම්මා. මේ ජීවිතයේ අම්මා ඉන්නවනේ. මේ ජීවිතයේ අම්මාගේ ඒ වෙලාවේ ගර්භාෂයේ නැත්තම් පැලෝ පියනාලේ කලල රූපයක් තියෙනවා. ඒක ජීව විද්‍යාත්මක දෙයක්. ඒක පැලෝපියේ නාලේ පාවි පාවි තියෙන පුංචි මස් වැදල්ලක් විතරයි. ඒ මස් වැදල්ලට තමයි විඥානය ඇවිල්ලා බැස ගන්න. තේරෙනවද? සංස්කාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. විඥානය ඇවිල්ලා අර රූපයට බැස ගන්න වෙලාවේ දැන් රූපය ගැහෙන්න පටන් ගන්නවා. අපේ පපෝ ගැහෙනවා වගේ ගැහෙන්න පටන් ගන්නවා. මොකද කර්ම ශක්තිය බැලලා. එනේ උදා තමයි මාත්‍ය විඥානය ඇතිවීම. විඥානයේ කුමක් නිසාද ඇති වෙන්නේ? සංස්කාරකේ තුල විඥානය සකස් වෙනවා. සංස්කාර නිරෝධා විඥාන නිරෝධා සක්කාය දිට්ඨිය ගැන මාත්‍ර සක්කාය දිට්ඨිය ගැන මාත්‍ර මමත්වයේ දැඩි භාවය මම ඒක දැන් මතක් කළා මම ඒ කියලා ගන්නා වූ දෘෂ්ටියේ වැඩිව දැඩි භාවය ඒක ඉතින් සියුම් වෙන්නේ ඒක නැති වෙන්නේ සෝවාන් ඵලයටපත් වෙන වෙලාව දැන් විසාකාව තුළ සක්කාය දිට්ඨිය තිබෙන්නේ නැහැ. අනේ පිළිසිතුමා තුළ සක්කාය දිට්ඨිය තිබෙන්නේ නැහැ. නකුල මාතා නකුල පියා තුළ සක්කාය දිට්ඨිය තිබෙන්නේ. සක්කාය දිට්ඨිය තිබෙන්නේ නැත්තේ එයා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දැක්කා. ඒ අනිත්‍යයි කියලා දැක්කේ දැනදි සක්කාය දිට්ඨියගෙන් ක්ෂය වෙලා යනවා. එතෙක් සක්කාය දිට්ඨිය අතුල තියෙනවා. නැවතත් ප්‍රශ්න තියෙනවා කොබන් නිසා යහකට ගන්නේ. ඒක ඉතින් ඒක කරන්නේ. ඒ මම හිතුවා මාර්ගය. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. මම බැලුවා. නාග ලෝකේ යන කුමක්ද? නාග ලෝකේ. මම නාග ලෝකේ කියන්නේ නම් මොකක්ද කියලා දන්නේ නැහැ මාත්‍ය. නමුත් මම දැකලා තියෙනවා පද පොතවල මේ නාග ලෝකය දිව්‍ය ලෝක ආශ්‍රිතවක් තියෙනවා, මහා සාගරය ආශ්‍රිතවක් තියෙනවා. තේරුණාද? නාගෙන් ජීවත් වෙනා ලෝකයක්. ඒ නාගයන් කියන්නේ නාගයන් නාග ස්වභාවයෙන් ඉන්නේ. දැන් අපි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සමාධිය පසු වෙනකොට මේ නීච නාගයන්. මේ නාගයන් ඉන්නවා ධර්මයට කැමති නාගයෝ සහ මිත්‍යා දෘෂ්ටික සම්මත දෘෂ්ටික කියලා නාගයන් කොටස් දෙකක්. තේරෙනවද? එතකොට මේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර 10ක් විතර ඉස්සරහින් එකපාරටම පොළවෙන් නාගයෙක් මතුවලා තියෙනවා. උන්න මේ සමාධිය මෙතනදී. ඒ නාගයා මතුවලා එක එල්ලේම ස්වාමීන් වහන්සේගේ මුහුණට පැනලා තියෙනවා. තේරෙනවද? නමුත් ස්වාමීන් වහන්සේ සමාධිය තුල ඉන්නේ ස්වාමීන් වහන්සේ තුල බියක් සකස් වෙන්නේ මොකද සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වෙලා කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිතු උද්දච්ච කුච්ච විචිකිච්ඡා යටපත් වෙලා තියෙන්නේ එයාට කොයිම වෙලාවකවත් කොයිම දෙයක් නිසා බයක් සකස් වෙන්නේ නැහැ එතකොට ඒ වෙලාවේ නීච නාගයා මොකද්ද කලේ අර භාවනා යෝගී ස්වාමීන් වහන්සේ බිය කරන්න තමයි එයා සකස් කරන්නේ තේරෙනවද එතකොට ඒ නාගේ එයා නීච නාගේ ධර්මයට කැමති නැහැ එතකොට දැන් බුදුරජාන් වහන්සේ අර මේ මේ මේ ජයශ්‍රී මහා බෝධි මූලයේ සත්සතිය ගත කරනකොට ඒ ආමේ නාගරාජය. එයා ධර්මයට කැමති සම්‍යක් දෘෂ්ටික නාගරාජය. තේරෙනා? එතකොට ඒ වගේම තව අපි දන්න සාමුදාය දරුවෙක් උපත්ති ලැබලා තිනු. ඒ දරුවාගේ උපත්තියේදී ඒ දරුවා පෙර ජීවිතේ කවරෙන්ද කියලා බලන්නේ. එතකොට ඒ ජීවිතේ කවරෙන්ද කියලා බලද්දී එයා දකින්නේ නාගය. තේරෙනාද? එතකොට මේ නාගයාගේ ස්වභාවය තමයි තියෙන්නේ දැන් ඔය අලු ලොකු ඇන්තූරියම් මල් තියෙන්නේ. ඇන්තූරියම් මල් තියෙන්නේ පුංචි මල් නෙමෙයි අර ලොකු මල් තියෙන්නේ. ලොකුවට හැදෙන ඇන්තූරියම් මලක් තියෙන රතු පාට. එතකොට මේ වගේ රතු පාට ඇන්තූරියම් මලක් වගේ තියෙන මේ පෙනයක් පුපාගත්ත නාගේ. තේරෙනවද? ගොඩාක් ලොකුනේ අදීකාමාල දෙකක් වගේ නාගේ. නමුත් ඒ එයා තමයි මේ ජීවිතය ආ මනුස්ස ආත්මයක් ලැබලා උපත් කියලා බලන්නේ. ඉතින් නාග ලෝකය කියලා දෙයක් තියෙනවා. ඒ නාග ලෝකේ මොහොත ආශ්‍රිතවත් නාග ලෝකයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දිව්‍ය කලා ආශ්‍රිතව නාග ලෝකයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නාගින්ද එක එක ආකාරයෙන් වෙස් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ දැන් අපි උපසම්පදා වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් සීමා මාලිකයට යනකොට ඒ සීමා මාලිකයට යද්දි දැන් අපිව නමින් නෙමෙයි අඩ ගන්න. දැන් මගේ නම කියලා නෙමෙයි අඩ ගන්න. අපිට අඩ ගන්නේ නාග කියන වචනේ. නාග කියලා තමයි අඩ ගන්නේ. උපසම්පදාපේක්ෂකයාගේ නම නාග. එච්චරයි ඕනම කෙනෙක් නාග කියලා තමයි අඳගන්නේ. ඇයි එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ නාග ලෝකයේ හිටිය නාගේ මේ උපසම්පදාව කෙරේ තෘෂ්ණාව ඇති කරගන්නවා. තේරුණාද? එයා මේ උපසම්පදා භික්ෂුන්ගේ උපසම්පදාව තෘෂ්ණාව ඇති කරගන්නවා. ඇති කරගෙන මෙයාටත් ආසයි දෙන උපසම්පදා භික්ෂුවක් වෙන්න. මෙයා නාග ලෝකේ මනුස්ස වේශයක් පවාගෙන ඇවිල්ලා මෙයාම පැවිදිභාවයට පත් වෙලා දැන් මෙයා උපසම්පදා වුණා. තේරුණාද? මෙයා නාග ලෝකයෙන් ඇවිල්ලා මෙයා මනුෂ්‍ය වේශයක් තරම් ආවා. නාගයන්ට ඕන වේශයක් ගන්න පුළුවන්. එයා නාග ලෝකයෙන් නාග වේශයෙන් මිදලා මනුෂ්‍ය වේශයක් කරලා වංචාකාරීව පැවිදි පැවිද්ද අරගෙන වංචාකාරී උපසම්පදාන් වුණා. කාටවත් මේක කිව්වේ නෑ. නමුත් මේ නාගයන්ගේ කොච්චර චරිත මේ මේ වෙස්මාරු වලත් එයාගේ එක ගතියක් තියෙනවා. එයා කනකොට එයා දිවෙන් තමයි කන්නේ. එයාට මේ අපි වගේ අතින් කන්න බෑ. ඒ ඒක එතනින් යාට කරන්න බෑ. යා මේ බත් පින පාත්‍රයට අරන් දිවෙන් තමයි ඒක වළඳන්නේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ නමක් දැක්ක මේ හාමුදුරුව හැමදාම දිවෙන් වළඳනවා. අතින් නෙමෙයි වළඳන්නේ. දැන් මේක ප්‍රශ්නයක් වුණාම මේ හාමුදුරුව කියලා බුදුරජාණන් වහන්සේට කිව්වා. ස්වාමීන් වහන්සේ ආවල් හාමුදුරුව මේ අතින් නෙමෙයි වළඳන්නේ මේ දිවෙන් වළඳන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එන්න කියලා ස්වාමීන් වහන්සේ. එන්න කිව්වා බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේ නාගයෙක් කියලා. දැන් මෙයා මේ වෙස් මාරු කරලා මේ වංචාවක් කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන ඔබ කවුද කියලා. එතකොට කියනවා භාග්‍යවතුන් වහන්සේ මම නාග ලෝකේ නාගයෙක්. මට මේ උපසම්පදාව කෙරේ තෘෂ්ණාවක් ඇති වුණා. මට හරි ආසයි උපසම්පදා භික්ෂුවක් වෙන්න. ඒ නිසා මම මේස් මාරු කරලා ඇවිල්ලා මේ විදිහට වංචාකාරී විදිහට පැවිද්දා නම් උපසම්පදාව ලැබුවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එයාට අවවාද කරනවා. අවවාද කළා වහාම මෙතනින් මිදෙල යන්න කියලා කියනවා. එන්න මිදිලා අනිස්සලා බුදුරජාන් වහන්සේගෙන් වරයක් ඉල්ලනවා. හොඳයි භාග්‍යවතුන් වහන්සේ මම මිදිලා යන්නම්. හැබැයි මේ පස්සේ උපසම්පදා ලාභී උපසම්පදා කරන වෙලාවේ උපසම්පදා ලාභියාට නාග කියලා කතා කරන්න කියලා කියනවා. බුදුරජාන් වහන්සේ ඉදායින් පස්සේ නීතියක් පරමනවා උපසම්පදා අපේක්ෂකයා සීමා මාලිකයට කැඳවන්නේ සීමා මාලිකියා හඳුන්වන්නේ නාග කියන වචනේ. මොකද එදායි නාගයාට දුන්න පොරොන්දු නිසා. ඒ වගේම එකෙක් උපසම්පදා වෙද්දී අපෙන් උපසම්පදාවන සීමා මාලයකට ගියාට පස්සේ අපේ උපාධ්‍යයන් වහන්සේලා අපෙන් ප්‍රශ්න කීපයක් අහනවා. එයින් එක ප්‍රශ්නේ තමයි ඔබ මිනිස්සෙක්ද කියන ප්‍රශ්නේ. ඔබ මිනිස්සෙක්ද ඔබ අමනුෂ්‍යෙක්ද කියලා අහනවා. එතකොට මම මිනිස්සෙක් කියලා අහනකොට මම මිනිස්සෙක් කියලා ඔව් කියලා උත්තර දෙන්නවා. මොකද මිනිස්සෙක්ද කියලා අහන්නේ අර එදා මිනිස්සෙක් කියලා උපසම්පදාවන දාලා. තේරුණා? ඒ නිසා උන්න නාග කියන කතාවට ওই කතාවත් අදාළයි. මිනිස්සුන්ගෙන් හිත හැමෝටම බොරු කියන්නේ. එයා බොරු කියලානේ කලේ. එයා දැන් පැවිදිුණෙත් බොරු කරලා, උපසම්පදාවුණෙත් බොරු කරලා. නමුත් දැන් වර්තමානයේ අපෙන් මේ ප්‍රශ්නේ ආන්නේ ඔබ මිනිස්සෙක්ද අමනුෂ්‍යෙක්ද කියලා. එතකොට අපි කියන්නේ අපි මිනිස්සෙක් කියලා. මොකද එහෙම නැත්නම් සමාජයට වෙස්මාරු කරගෙන වෙන කෙනෙක් වෙන්න වර්තමානයේම නොවෙන්න පුළුවන්. නමුත් අතීතයේදී එහෙම වුණා. එහෙම වුණා. ඒ නිසායි ආන්නේ. මොකද එතනින් බොරු කිව්වනම් ඒ බොරුව කියන මොහොතේ මෙයා උපසම්පදාවෙන් බැහැර වෙනවා. බැහැර වෙනවා. ඒක මොකද එදා එදා එහෙම නීතියක් තිබ්බේ. එදා නීතියක් තිබ්බනම් අරය අහුවෙනවා. තේරුණාද? එදා එහෙම නීතියක් තිබ්බනම් එයාව අහුවෙනවා. මොකද එයාට සිද්ධ වෙනවා මම නාගයෙක් කියලා කියන්නේ. නමුත් එදා එහෙම නීතියක් තිබ්බේ. මේන් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ওই විනය පනවන්නේ. මාර්ගය තුල යද්දී මම කොතනද ඉන්නේ කියන කාරණේ දකින්න අවශ්‍යතාවයක් නැහැ. තේරුණාද? මොකද මේ මාර්ගය තුල යද්දී මාත්‍යෝ මේ මාන්නේ කියන කාරණේ අපි කොහොම පරිස්සම් වෙන්නේ? තේරුණාද? වර්තමානයේ මා මේ මේ මේ මායා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ මොහොත දීප්තිමත් මොහොතක්. තේරුණාද? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේක මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේ යම්සේ දීප්තිමත්ද ඒ වගේ දීප්තිමත් මොහොතක් මේ මොහොත. තේරෙනවද? නමුත් මේ මොහොත මාත්‍යෝ මේ දීප්තිය කියන්නේ නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තියක්. ඒක හොඳට තේරුම් ගන්න. නිවෙන්න ආසන්න දැන් ওই පහන් වල නිවෙන්න ආලම් වෙනකොට මේ පහන මහා ආලෝකයක් නිකුත් කරනවා. ඒ නිකුත් කරන්නේ මොකද්ද? තව ටිකකින් මේ පහන නිවෙනවායි කියලා සංඥාවයි අපිට දෙන්නේ. එහෙනම් මේ මොහොත සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාවක්. මේ දීප්තිමත් අවස්ථාවේ මාත්‍යෝ අපිට කියන අනතුර තමයි මේ දීප්තිය කියන්නේ පහනේ ආලෝකය නිවෙන්න ළඟයි කියන කාරණය. තේරුණා? ඒ නිසා මාර්යා දන්නවා මේ මොහොත මේ ලෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් කාලය කියලා. එන්න මොකද අපිට දකිනවා ස්වාමීන් වහන්සේලාගේ විශාල උද්‍යෝගයක් තියෙනවා ගිහි පින්වතුන්ලාගේ විශාල උද්‍යෝගයක් තියෙනවා කතා නොකලා වූ සෝවාන් සකුදාගාමි අනාගාමි ඵලයන් ගැන ලෝකයා කතා කරනවා තේරුණාද ඒකවල මායя දන්නවා මේ මොහොතේ තේරුණාද මේ මොහොත ශාසනයේ දීප්තිමත් මොහොතයි මායя උත්සාහ කරන්නේ මේ වෙලාවේ ශාසනයේ ඒ ප්‍රඥාව පැත්ත වැඩෙන්න තියෙන අවස්ථාව මගහරින්න. කොහොමරි මගහරවන්න තමයි අහගන්නේ. තේරුණාද? මොකද එතනදී එයා මොකද කරන්නේ? දැන් මහත්යාව මහත්යෝ එයාට අකුසලයෙන් කොටු කරන්න බෑ. මායයට මහත්යාව අකුසලයෙන් කොටු කරන්න බෑ. මොකද මහත්යලා අකුසලයේ හඳුනගෙනයි එහෙනම් මායя මේ වෙලාවේ කරන්නේ මහත්යාව කුසලයෙන් කොටු කරනවා. තේරුණාද? මහත් වෙලා අකුසලයේ කොටු කරන්න බෑ දැන්. නමුත් මායයා දැන් මහත් වෙලාද කරන්නේ මොකද්ද? මහත් වෙලා කුසලයේ තුල කොටු කරනවා. තේරුණාද? කුසලයේ තුල කොටු කරනවා කියන්නේ දානය, සීලය, සමාධිය, මෛත්‍රිය, පින්කම් වල මහත් වෙලා කොටු කරනවා. තේරුණාද? දැන් මෙතන පින්කම් වල කොටු කරන්නේ මහත්යානාමේ පින්කම් වල ආස්වාදයේ තුල ජීවත් වෙනවා ප්‍රඥාව කියන පැත්ත වඩාගන්නේ නැහැ. මේ ආස්වාදය තුල ජීවත් වුණාම මායя ගන්නවා තව අවුරුදු 100කින් 200කින් මේ ධර්මයේ සම්දික්ක ගුණය ආවර වෙනවා. එතකොට මහත් වෙලා මේ ආස්වාදය තුල හිටියොත් එහෙම ආයිමත් මායයාගේ ලෝකෙටයි. මොකද ධර්මයේ සම්දික්ක ගුණය ඉවරුනේ ගමම ලෝකයේ අයිති වෙන්නේ මායයටයි මහත් වෙලා. තේරෙනවද? ඊට පස්සේ මායයාගේ ග්‍රහණයට අපි අහුණා. එතෙන් එතෙන් මහත්යෝ මායя ආපුව මේ කුසලයේ තුල කොටු කරලා කියනවා. තේරෙනවද? ඒ කියන්නේ සීලය කියන්නේ මාර්ග ධර්මයක් නෙවෙයි. සමාධිය කියන්නේ මාර්ග ධර්මයක්මයි. මෛත්‍රිය කියන්නේ මාර්ග ධර්මයක්මයි. දානය කියන්නේ මාර්ග ධර්මයක්මයි. මොකද මේවා අපිට භවයේ සුගතිය තමයි අරන් භව නිරෝධයට අරන් යන්න දෙන්නේ නැහැ. සුගතියේ ගිහිල්ලා මේක අපි උපත්තියක් ලැබලා ලබවලා එතන සතුටු කරලා එතන ආස්වාදයේ තුල කොටු කරලා අබුද්ධෝත්පාද කාලවල ආයිමත් කල්ප ගණන් අපේ සතර පායයට එන අපි මායාවගේ උගුලේ කොටු වෙලා තියෙනවා. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී මහත්යෝ මේ මායයා අපිව කුසලයේ තුල කොටු කරලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මායයා උත්සාහ ගන්නේ අපිව කුසලයේ තුල කොටු කරන්න. තේරෙනවද? ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා අපි කරන්නා වූ සෑම කුසලයක්ම විදර්ශනානුමන සකස් කර ගන්න ආකාරයෙන් තමයි කරන්න දක්ෂ වෙන්නේ. එතනින් තමයි මායාවේ උගුලට අපි ආපහු උනා වෙන්නේ. පින්කමක් කළත් ඒ පින්කමේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කරන්න. භවයට බැඳෙන්නේ නැහැ. සුගතියට බැඳෙන්නේ නැහැ. සංස්කාරයට බැඳෙන්නේ නැහැ. සීලයක් සමාදන් වුණා ඒ සීලේ ආස්වාදයේ ආංශංශයේ අනිත්‍යභාවය දකින්න තමයි සීලය තුල ඉන්නේ. එතකොට භවයේ කෙරේ තෘෂ්ණාව ඇති කරගන්නේ නැහැ. මෛත්‍රිය වැඩුවත් දානයක් දුන්නත් ඒවා තුලින් ලැබෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න තමයි ජීවත් වෙන්නේ. එහෙම කළොත් තමයි මායාවේ උගලට අපි අහුවෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මහත්වෝ මහත් මාර්යා මේ වෙලාවේ අපිව අනිවාර්යයෙන්ම කුසලයේ තුල කොටු කරලා තියෙනවා. තේරුණා? ඒ නිසා මේ වෙලාවේ අනිවාර්යයෙන්ම කුසලයේ තුල කොටු කරලා ඒ කුසලය නිසාම අපි මාන්නයටපත් කරනවා. මොකක්ද මාන්නය? මම ධර්මයේ තුල ඉන්නවා. මම කුසලයේ තුල ඉන්නවා. තේරුණා? මේ වගේ එක එක මම භාවනා කරනවා, මම සමාධිය වඩනවා, මට ධ්‍යාන තියෙනවා, මට මෛත්‍රිය වැඩෙනවා. මේ වගේ මාන්නයෙන් අපි කොටු කරනවා. එක පැත්තකින්. තේරුණා? ඒ නිසා නිරේතුරුව මාත්‍යෝ මේ මාන්නේ කියන කාරණේ නිසා අපි හුඟක් වෙලාවට සෝවාන් වෙන්න ඉස්සෙල්ලා සෝවාන් වුණායි කියලා දක්වන. තේරෙනවා? මොකද මේ මේ වෙලාවේ මේ මාර්ගඵල පැත්ත සම්පූර්ණයෙන්ම මායя විකෘති කරලා දාලා තියෙනවා. විකෘති මාර්ගඵලලාභී මේ ලෝකෙ දිහි කරලා තියෙනවා මේ වෙලාවේ. තේරෙනවා? මොකද මේ විකෘති මාර්ගඵලලාභී ලෝකේ දිහි කරන්නේ මාත්‍යෝ සැබෑ මාර්ගඵලලාභී ලෝකේ ඉඳන් නැති කරන්නේ. තේරෙනවද? මාත්‍යා හෙට දවසේ සෝවාන් ඵලයටපත් වුණා. තේරෙනවද? මාත්‍යා විවේචනය කරන්න මායя දහසක් දෙනා බිහි කරනවා. ඒක තමයි මායяගේ සිද්ධ. මොකද තව කෙනෙකුට දෙන්න දෙන්නේ නැහැ. මොකද මායя මහත්යා විවේචනයට ලක් කරන්නේ කොතනින්ද? හිත කියන්නේ මායя. රූපය කියන්නේ මායя. එහෙනම් හිත මායя රූපය මායя නම් මාත්‍යෝ එතනදි මහත්යා විවේචනයට ලක් කරන්න ලෝකයා තුලින්මයි මායя කට්ටිය සකස් කරලා දෙන්නේ. තේරෙනවද? ඒ නිසා මේ ගමනයන්දී අපි හරිම පරිස්සම් වෙන්න ඕනේ මේ මාන්නය කියන කාරණය තුල. තේරෙන? මොකද මේ ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී අපි හිස් කරනවා නිසා යමක් පුරෝගන්නේ නැහැ. යමක් පිරවෙනවා නම් මහත්ය අපි ධර්මයේ තුල නැහැ. දැන් අපේ මගේ ජීවිත කාලේ මගේ ගිහි ජීවිතයේ අප්‍රමාණ දේවල් වලින් මම ජීවිතේ පුරවගෙන හිටියේ. තේරෙනවා? යන යන තැන නායකත්වයේ බලාපොරොත්තුනේ යන යන තැන පළවෙනිය වෙන්න බලාපොරොත්තුනේ දැනුමින් මේ හැම දෙයක්ම අපේ ජීවිත අපි පුරවගත්තා. නමුත් මේ පුරෝගන්නේ වැරදි දෙයක් කියලා අපි එදා දැක්කේ නැහැ. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලබනකොට සද්ධාම ශ්‍රවණය කරනකොට ඒ සද්ධාම මේ නුවණින් මෙනෙහි කරනකොට අපි දැනගත්ත මාත්‍යෝ මේ පුරෝගන්නේ වැරදි දෙයක් කියලා. එතකොට මේ ඇස නිත්‍යභාවයෙන් ගැනීම නිසායි අපි මේවා පුරෝගන්නේ. මේ රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසායි අපි මේවා පුරෝගන්නේ. යම් දවසක අපි පැවිදි වෙලා කැලේට ගියාට මාත්‍යෝ කැලේට ගිහිල්ලා අපි මොකද කළේ? මමම පුරවාගත්තා වූ දේ මමම හිස් කළා මාත්‍යෝ. එහෙනම් මමම පුරවාගත්තා වූ දේ මමම හිස් කළා. ඇස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවාගත්තා වූ දේ ඇසේ අනිත්‍යභාවය දක්වමින් මම හිස් කළා. කන නාසය දිව ශරීරය මනස නිත්‍යභාවයෙන් ගැනීම තුල මම පුරවාගත්තා වූ දේ මේවායේ අනිත්‍යභාවය දක්වමින් හිස් කළා. මේක හිස් කරගෙන හිස් කරගෙන හිස් කරගෙන යද්දි මාත්‍යෝ බුදුරයන් වහන්සේ දේශනා කරනවා තමාට තමා අතහැරෙන දහම් කෙනවා කියන්නේ. යා පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකිනවා හේතුන් නිසා සකස් වුණා වූ දෙයක් කියලා. තේරෙනවා. එනමත් මේ ධර්ම මාර්ගෙදී හිස්කිරීමයි තියෙන්නේ. පුරවා ගැනීම නැහැ. ඒ නිසා මේ ධර්ම මාර්ගයේදී හැම වෙලාවෙම තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා නිහතමානී වෙනවා මහත්තයා. තේරෙනවා. මේ ධර්ම මාර්ගය අපි යම් දවසක පැවිදි වුණා නම් එදා ඉඳන් පළවෙනිය වෙන්න මම කවදාකවත් ආස කරලා නැහැ. කොතන ගියත් මම අන්තිමය වෙලා හිටියේ. තේරෙනවද? පළවෙනිය වෙන්න කවදාකවත් ආස කළේ නැහැ. අන්තිමයම වෙන්නයි. ඒ කියන්නේ නිහතමානී භාවයමයි අපි තුන මට මතකයි මම එක්තරා ආරණ්‍යයක වැඩ ඉන්නකොට එතන ස්වාමීන් වහන්සේලා අට නමක් විතර හිටියා. දැන් මම එතන ඉන්න මුකුත්ම නොදන්නා ආන්දර හැටියට තමයි මම එතන හිටියේ. තේරෙනවද? වැඩියෙන්ම වැසිකිළි හොදන්නේ මම, වැඩියෙන්ම අතු ගන්නන්නේ මම, වැඩියෙන්ම පරිග්‍රහණ හොදන්නේ මම. තේරෙනවද? මේක කායිකවත් කතාබහකුත් නැහැ. ඒ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ තව කෙනෙකුට කියනවා මට හොඳට ඇහෙනවා මේ හාමුදුරුවෝ කායිකවත් කතා කරන්නේ නැහැ, සද්දබද්දයක්වත් නැහැ, සිවුරුවක් යන්නද කොහෙද බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ එතනයි මම. ඒක තමයි නිහඬ මාළිගාව, නිහඬ භාවය කියන්නේ. නමුත් උන්වහන්සේ නිහඬ භාවය තුළ දැක්කේ මම ලෑස්ති වෙන සිවුරු ඇරලා යන්නයි කියලා. තේරෙනවද? එහෙනම් මේ ධර්ම මාර්ගයේදී ඒසා නිහතමානී භාවයමයි අපිට වැඩෙන්නේ. තේරෙනවද? මාන්නය කියන කාරණය ආඩම්බරකම් කියන කාරණය අපිට සකස් වෙන මොහොතක් පාසා අපි ධර්ම මාර්ගයෙන් පැහැරට යනවා. තේරෙනවද? ඒ නිසා කොතන වෙලාවත් මේ මාර්ගඵල උන්මාදයේ කියන එක බොහොම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කොයි වෙලාවකවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵල ගැන හිතන්න යන්න එපා. මගේ ජීවිතේ තරුණ කාලේ ඉඳන්ම මට යම් ඉලක්කයක් තිබ්බනම් මම මේ ඉලක්කය සකස් කරගත්තේ මෙහෙමයි. මම මැරෙන වෙලාවට ඇලීම් ගැටීම් වලින් තොරව ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව උස්මටි කියන්න කියන අපේක්ෂාවයි මට තිබෙන්නේ. වෙන අපේක්ෂාවක් තිබෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන් තොරව මට උස්මටි කියන්න. එතෙන්ට කියන නම මොකද්ද කියලා මං හිතන්න ගියෙත් නැහැ මං අද හිතන්නෙත් නැහැ. තේරෙනවද? මං හිතුවනම් කවදාකවත් මේ ගමනේ දශමයක්වත් අපිට එන්න බැහැ. ඒ නිසා මම සතර ආපායේ මිදෙනවා කියන චිත්තයක් ඇති කරගන්න. ඇති කරගෙන මම සෝවාන්ද සබුදාගාමිද අනාගාමිද අරිහත්ද කියන මේවා හොයන්න යන්න එපා. මේවා හොයන තාක්කල් අපිට කවදාකවත් මේවා ලැබෙන්නේ නැහැ. ඔබ සියල්ල අත්හරින්න. එවිට ඔබට සියල්ල ලැබෙවි. ඔබට සියල්ල ලැබෙනකොට ඒ කිසිවක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සෝවාන් ඵලයට තියෙන කැමැත්තත් අත්හරින්න. සෝවාන් ඵලයට තියෙන කැමැත්ත අත්හැරිය තනයි ඔබ සෝවාන් ඵලයට පත් වෙන්නේ. සහෘදාගාමී ඵලයට තියෙන කැමැත්ත අත්හැරියතනයි සහෘදාගාමී ඵලයට වත් වෙන්නේ. එන අපි මේ වාක්‍යයේ තෘෂ්ණාව සකස් කර ගන්නවා නම් කවදාකවත් අපිට මේ ඵලයක් ලබන්නේ. ඒ නිසා ඔබ ඉන්නේ කොතනද කියලා හිතන්න යන්න එපා. මාර්ගය තුල ඉන්නවාද කියන කාරණේ දකින්න. මොකක්ද මාර්ගය? ආරෂ්ඨාංගික. ආරෂ්ඨාංගික මාර්ගය තුල ඔබ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා ඇස් දෙක පියවෙන්න මොහොතක් හෝ ඉස්සරහා ඔබ සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. නමුත් යමෙක් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ එයා තුලින් තමා දකිනවා තමා සෝවාන් ඵලයට පත් වුණා කියලා. මේ දැක්ම එයා දකින්නේ සම්මා සතිය තුලින්. මෙන්න මෙතන තමයි වැදගත් කාරණේ. එයා මේක දකින්නේ සම්මා සතිය තුලින්. එහෙනම් සම්මා සතිය කියන්නේ මහත්යෝ අපි තාම සාරා සංක කල්ප ලක්ෂ ගානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරලා ඇවිල්ලා තාම අපිට සම්මා සතිය කියන කාර්යය සකස් කරගන්න පුළුවන්කම ලැබිලා නැහැ. ධාම සකස් වෙලා නැහැ. නමුත් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා සම්මා සතිය සකස් කරගෙන. එතකොට මේ සම්මා සතිය තුලිනුයි එයා විනිශ්චයකට එන්නේ මම දැන් සෝවාන් ඵලයට පත් වුණා කියලා. තේරෙනවා? එයා මේ අපි වගේ විකෘති ආකාරයෙන් සෝවාන් වුණා කියලා මාන්නය ඇති කරගෙන කටයුතු කරන කෙනෙක් නෙමෙයි. එයා මේ ජීවිතේ පෙරළ පෙරළ බලනවා, පෙරළ පෙරළ බලනවා. මොකද එයා දන්නවා හිත කියන්නේ මායя, රූපය කියන්නේ මායя කියලා. එයා දැන් දන්නවා පංච උපාදාන ස්කන්ධය කියන්නේ මායя කියලා. ඒ නිසා යා කොතනකවත් නැවත මාර්ග ධර්ම වලට රැවටෙන්නේ නැහැ. එයා තමන්ව පෙරලා පෙරලා බලනවා පෙරලා පෙරලා කිරමින් මනමින් කිරමින් මනමින් බලනවා. තමන් තුළ සක්කාය දිට්ඨිය තියෙනවා. එයා දකින්නවත් නැහැ. තියෙ සියුම්ම තියෙනවා නම් එයා දක්ෂයි. ඒ සියුම්ම තියෙන තැනක් ෂේ කරගන්න මාර්ගයේ සුර යන්නේ. මොකද එයා මායාවට ඉඩ දෙන්නේ. මොකද සම්මාසකයේ සකස් වෙනවා. සම්මා සතියයි මේක ඇති කරන්නේ. Taman සෝවාන්ද සකෘදාගාමීද අනාගාමීද අරියත් භාවයට පත් වුණාද කියලා තමා දකින්නේ සම්මා සතියේ. ඒ සතිය ලෝකයාට සකස් වෙලා නැහැ. ඒ නිසා ලෝකයාට තමගේ ඒ මාර්ගඵලලාභීකේ සකස් වෙන්නා වූ සම්මා සතිය ගැන කියන්නේ ලෝකයා දන්නේ නැහැ. තේරෙනවද? මොකද එයා සම්මා සතිය තුලිනුයි එයාව විනිශ්චය කරන්නේ. එයා නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත තමා තුල බලනවා. සක්කාය දිට්ඨිය තියනවාද? විචිකිච්ඡාව තියනවාද? අන්නේ සීලවල වලට මගේ කැමැත්තක් තියෙනවා. ඒවා ශ්‍රේ වෙලා නම් එයා බලනවා තෙරුවන් කෙරේ අතර සද්ධාව තමා තුළ තියෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා තමා දකිනවා. ඒ වගේම අන්නේ සීලවල වලට එයා බැඳෙන්නේ නැද්ද? විචිකිච්ඡාව පහදලා තමා තුළින් තමා ස්වයං පරීක්ෂණය කරනවා. ඒ ස්වයං පරීක්ෂණය කරන්නේ සම්මා සතිය තුළින්. නමුත් සම්මා සතිය කියන කාරණය මෙතෙක් අපි කවදාකවත් මේ බව ගමනේ තාම ලබාගෙන නැහැ කියන්නේ. එහෙනම් ඒක ඒ තරම් ශ්‍රේෂ්ඨ දෙයක්, ඒ තරම් උත්තරීතර දෙයක්. සම්මා සතිය තුලින් ගන්නා වූ තීන්දුව කවදාකවත් වර්ධින්නේ නැහැ මොකද ඒක තමයි සම්මා සතිය තියෙන ශ්‍රේෂ්ඨ බව. එනිසා කවදා හරි තමන් සෝවාන් ඵලයට අවංකවපත් වුණා නම් තමා තුළ විශ්වාසයක් සකස් වෙනවා. මම ආයෙම සතර පායට වැටෙන්නේ නැහැ කියන විශ්වාසය. නමුත් මේ විශ්වාසය සකස් වෙනවා වගේම හේතුන් කීපයක් නිසා හතරක් නිසා කෙනෙක් අධිගමයන් ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි හේතුව තමයි අදිමාන්‍ය නිසා අධිගමයන් ප්‍රකාශ කරනවා. අදිමාන්‍ය අදිමාන්‍ය නිසා යා කියන මම සෝවාන් වෙලා සකුදාගාමි වෙලා කියලා. දෙවැනියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෝහය නිසා, ඒ කියන්නේ මෝඩභාවය නිසා එයා ප්‍රකාශ කරනවා මම මාර්ගඵලලාභී කියලා. තුන්වෙනි කාරණේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මානසික රෝගීභාවය නිසා. එයා ප්‍රකාශ කරනවා මම සෝවාන් වෙලා සකුදාගාමි වෙලා කියලා. හතරවෙනි කාරණය කියනවා අවබෝධයෙන් මෙයා ප්‍රකාශ කරනවා මම මාර්ගඵලලාභියෙක් කියලා. එහෙනම් කවුරුන් හෝ සමාජයේ මාර්ගඵලලාභියෙක් කියලා කියද්දී අපි මේ කාරණා හතරටම දාලා බලන්න ඕනේ. මොකද මේ කාරණා හතරක් තියෙනවා මේකට ප්‍රකාශ කරන්න හේතුව. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර විස්වාමි වහන්සේලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරා කියලා. බුදුරජාණන් කියනවා නෑ ඔබ තාම සෝවාන් ඵලයටවත් පත් වෙලා නැහැ. ඔබ ගිහිල්ලා මේ මාර්ගය තුල වඩන්න කියලා කියනවා. එහෙමනම් මේ හේතුන් හතරක් නිසා මාර්ගයෝ යමෙක් අධිගමය ප්‍රකාශ කරනවා. නමුත් තමා සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ තමා තුළ සම්මා සතිය සකස් වෙලා ඒ සම්මා සතිය මාර්ගයෝ තමා හරියට ලස්සනට කිරලා මැනලා අඩු කරලා වැඩි කරලා සම්පූර්ණයෙන්ම බලලා තමා තුළින් විනිශ්චයක් කරනවා මං සතර අපායෙන් මිදුණායි කියලා විනිශ්චය. නමුත් එහෙම ආවට පස්සේ ආ කවදාවත් මම සෝවාන් කියලා බෝඩ් එකක් ගහගන්න යන්නේ ඇයි යා සෝවාන් වුණා කියලා මොකද්ද දැක්කේ? රූපේ අනිත්‍යභාවය යා දැක්කේ. වේදනාවේ අනිත්‍යභාවය දැක්කේ. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය එහෙනම් කවදාක්වත් යා රූපයට වේදනාවට සංස්කාරයන්ට බැඳෙන්නේ. එහෙනම් යා ලෝකෙට අඬබෙර ගන්න කෙනෙක් වෙන්නේ. එතනින් තමයි අපි දකින්නේ. ඇයි ඇයි ඇයි වාත සම්පූර්ණයෙන්ම මේ කිව්වාගේ මම දැනෙන්නේ ඈ තේරුම්නේ කිව්වා එහෙම දැනෙන්නේ තව තියෙන දෙයක් අහන්නකො ආ සම්පූර්ණයෙන් වාස්තේ ආන්දම් පරිවිලා ඉන්නේ දෙවියන් ඉතින් අපිට ඒක ඉතින් ඉස්සරහ ඉතින් මේ මාර්ගයේ යන්න පුළුවන් වෙනවා. ඒක මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය මාර්ගය. මම අපු මාර්ගයෙන් ගමන් කරේ නැහැ. ඒ නම් ආරෂ්ඨාංග මාර්ගය දුරයි ගමන් කරේ. හැබැයි මම පැවිදි වෙලා මාස ගාණක් යනකම් මගෙන් ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ කොහොමද මම ওই මාර්ගංගකට කියන්නේ දන්නේ නැහැ මාර්ගය. ඇත්තම කියන්නේ මම ওই සම්මාදිට්ඨිය පටන් ගන්න සම්මා සමාධිය දක්වා ওই මාර්ගංගකට මම කියන්නේ දන්නේ නැහැ. තේරෙනවද? කවුරු හරි මගෙන් යවුවොත් පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මම දැනගෙන ඉන්නේ තේරෙනවා මම එක්තරා දවසක මම දාන්න ස්වාමින් වහන්සේ නමකට ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ ඊයේ රෑ මගේ සතිය 100 බොහොම හොඳින් පිළිතුවා තේරෙනවා ඒ වගේම අධික වීරණයක් වීරණ සකස් වුණා ඒ වගේම ධර්මයේ පිළිබඳ මහා මේ මේ මේ ප්‍රබෝධයක් ඇති වුණා ඒ වගේම ප්‍රීතියක් සතුටක් ඇති වුණා සමාහිත සමාධිමත් වුණා කියලා කියනකොට උන්වහන්සේ තමයි කිව්වේ ඕකට තමයි සත්‍යපොඥංග කියන්නේ කියලා. එතෙක් මම මේකට සත්‍යපොඥංග කියනවා කියලා දැනගෙන හිටියේ එන මාත්‍යෝ නොදන්නා භාවයමයි දන්නා භාවය ඇති නමුත් මම දන්නා භාවය තුලින් කියනනම් තාමත් මම එතන ඉන්නවා මිසක් හරියටවත් ඉස්සරහට එන්නේ. ඒකයි මම කියේ නිහතමානී භාවයමයි නොදන්නා භාවයමයි අපිට වදින්නේ කියලා. ඉතින් නොදන්නා භාවය තුල හිටියොත් තමයි දන්නා භාවය අපිට ඇති කරගන්න පුළුවන්. නමුත් අපි හැම වෙලාවෙම දන්නවායි කියන භාවය තුල හිටියොත් අපිට කවදාකවත් ඉස්සරහට යන්න බැහැ. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයයි මාර්ගය. ඉතින් මේ මාර්ගය තුන මාර්ගය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ මාර්ගය තුල එනවා. වෙන දැන් අපිට කවදාකවත් අපි පැවිදි වෙන්න යද්දී වෙන කවදාකවත් වෙන කිසිම බලාපොරොත්තුවක් මම තිබෙන්නේ නැහැ. වෙන බලාපොරොත්තු ආයෙත් හැරිලා එනවා කියන බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ. මොකද මම මුලින්ම පැවිදි වෙන්න ගිය අවුරුදු 24 වයසේදී ওই තපෝවනේ දැන් ඉන්න තපෝවනේ නායක හම්බුරු ළඟට මම පැවිදි වෙන්නේ. ඒතකොට උන්වහන්සේලා ඊට වඩා ගොඩාක් තරුණයි මීට අවුරුදු 26කට ඉස්සෙල්ලා. ඒතකොට මම මේ තපෝවනේ නායක ස්වාමීන් වහන්සේ ළඟට පැවිදි වෙන්න ගිය වංගීස ස්වාමීන් වහන්සේ අපවත් වෙලා දවස් 7යි. මොකද මම වංගීස ස්වාමීන් වහන්සේගේ බණ අහන්න හරිම කැමති මාත්‍ර. මම ওই ගෝර කටුක භයානක සංසාරේ කියන වචනේ ඉගෙන ගත්තේ වංගීස නායක ස්වාමීන් වහන්සේ. ඔය වංගීස ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මම එක දිගට මට මතකයි අවුරුදු 6ක් මම ඔය තපුවානේ සිල් සමාදන් වුණා. ඉතින් වංගීස ආමඳුරන්ගේ බණ අහලා වංගීස ආමඳුර අපවත් වෙලා දවස් 7ක් යද්දී ඔතන ওই දවස් ගානේම උන්වහන්සේගේ දේහය ඔය බණ මඩුවේ තියලා උන්වහන්සේ පැය 24 මාර බණ දාන්නේ දාලා තිබ්බා. ඔනේ මම ඔය උන්වහන්සේගේ දේහය තියන තාක්කල් ඔය තපුවානේ හිටියා. තේරෙනවද? ඉතින් උන්වහන්සේගේ ධර්මයේ තුලින් තමයි මම ධර්මයේ පිළිබඳ විපාසය ඇති කරගත්තේ. ඔය බොහෝර කටුක භයානක සංසාරය කියන වචනේ මම දැනගත්තේ උන්වහන්සේගෙන් තමයි. ඉන් පස්සේ මාත්‍යෝ දවස් 7 ගියාට පස්සේ උන්වහන්සේගේ හත් දවසේ දාන දුන්නාට පස්සේ මම ගියා තපෝවණේ නායක ස්වාමීන් වහන්සේ හම්බුවේ. එතකොට තපෝවණේ නායක ස්වාමීන් වහන්සේ උළුවත්ත ගලේ තපෝවණේ තම මේ ගලේ සතියයි. මම දන්නේ නෑ. ඊට පස්සේ නායක ස්වාමීන් වහන්සේ නෙමෙයි ආවේ සතිමන්ත කියලා වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ තමයි ආවේ මාව හම්බුවේ. මම ගෝ ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ කියලා. එතකොට උන්වහන්සේ කිව්වා එකපාරට පැවිදි කරගන්න බෑ. මේ භාවනා කරලා කැමති නම් පැවිදි කරමු කියලා. ඊට පස්සේ මං කවුද කියලා ඇහුවා මේ තොරතුරු කිව්වට පස්සේ එහෙනම් නමන් දවස් 10ක් ওই දසීල් වෙලා ඉඳලා කුටි දාන්නේ. ඔය තපුවානේ එහා පැත්තේ. ඔගේ දසීල් වෙලා ඉඳලා දවස් 10ක් කැනකොට මාත්‍යේ මගේ තිබ්බා වූ කාම රාග පටිගයන් මම දැක්කා. මම දැනගත්තා මගේ ළඟ තියෙන කාම රාග පටිගයන් කවදාකවත් භාවනාවෙන් යටපත් කරන්න බෑ කියලා. මම මම පිළිබඳ ස්වයංව තීරණය ගන්න. එහෙම මම කවුද කියලා මම හඟවන්න ගියේ නෑ. මම මතු කරලා ගත්තා. මගේ මම කවුද කියන කාර්යය මම මතු කරලා ගත්තා. ඒ මතු කරලා ගනිද්දි මාළක තිබ්බ කාමරාග පටිගයන් භාවනාවෙන් යටපත් කරන්න බෑ කියලා මම දැනගත්තා. ඒ නිසා මම 10 වෙනි දවසේදී නායක ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙන්න තිබ්බ කැමැත්ත අතහැරුණා. තේරුණා ඒ නිසා මට ගෙදර යන්න ඕනේ කියලා. ඒ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ මීට අවුරුදු 25කට ඉස්සෙල්ලා කිව්වා ඔබ කොහේ ගියත් කමක් නැහැ. කවදා හරි පැවිදි වෙන දවසට මෙහෙට ඇවිල්ලා පැවිදි වෙන්න කියලා. එහෙම තමයි නායක ස්වාමීන් වහන්සේ එදා මට අවුරුදු 25කට ඉස්සෙල්ලා මාව කියලා ඇරි. නමුත් එදා ඇරියට පස්සේ එදා ඉඳන් මහත්යෝ මට අවුරුදු 20ක් ගියා. තේරුණාද? පැවිදි වෙන තැනට එන්න. මොකද ඒ නිසා කාමරාග පටිගයන් මාතුල තිබ්බම. තේරුණාද? එතකොට මේ කාමරාග පටිගයන් මං අත් විඳිමින් අත් දකිමින් අවබෝධය කරා ගියේ. තේරෙනවද? කොතනකවත් මම යමක් දැකලා ඒක අනිත්‍යයි කියලා දැකලා අනිත්‍ය දකින්න ගිය කෙනෙක් නෙමෙයි මම. අත් විඳිමින් අත් දකිමින් අවබෝධය කරා ගියා. මට මේ සියල්ල රූපේ අනිත්‍යභාවය අවබෝධය කරා යන මට අවුරුදු 20ක් හදින්ම ගියා. අවුරුදු 20ක්. තේරෙනවද? ඒ අවුරුදු 20 දිම මට නිදහස තිබ්බා ඕන ආකාරයෙන් රූපය ඕන ආකාරයෙන් පරිහරණය කරා. නිසා මම මේ අවස්ථාව ලබාගත් සීලය ගැන මම උනන්දු වෙන්න ගියේ නැහැ. මට අවශ්‍ය වුණේ භව නිරෝධය කියන කාරණේ මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරගන්න. සීලය ගැන හිතන්න කියනවා මට කවදාකවත් ඒක කරන්න මම සීලය කියන කාරණේ අතහැරලා ඉහි ජීවිතේ තුළ හිටියේ. ඒ නිසා මම අත් විඳින්මින් අත් දකිමින් අවබෝධය කියන කරා යන්න තමයි උත්සාහ කරන්නේ. තේරුණා? ඉතින් එහෙම උත්සාහ කරන් අවුරුදු 44 දී තමයි. මොකද මම 24 දී මුලින්ම පැවිදි වෙන්නේ. අවුරුදු 44 මම දෙවෙනි වතාව පළවෙනි වතාවට වැවිදුණා. ඒ දැන් පළවෙනි වතාවට පැවිදි වුණේ තන්තිරි මලේ තියෙන ආරණ්‍යක. තන්තිරි මලේ ආරණ්‍යෙත් පැවිදි වෙලා මම අවුරුද්දක් කාලයක් ගත කරලා දෙවෙනි අවුරුද්දේදී තපවනේ නායක ස්වාමීන් වහන්සේ ළඟ උපසම්පදා ලබන නායක ස්වාමීන් වහන්සේ ළඟට ආවා. නමුත් ඒ වෙලාවේ මාත්‍යෝ අපි ගිහි කාලය තුල මම ගොඩාක් උපක්‍රමශීලී වුණා. තේරෙනවද? මොකද උපක්‍රමශීලී වුණේ මම මාව හැම වෙලාවෙම හෙළි කරගත්තා. මම හෙළි කරගත්තා. කොයි වෙලාවකවත් මම ලෝකයට හඟවන්න ගියේ නැහැ. මම කවුද කියලා අඹකාන්දී ඕන කෙනෙක් දන්නවා මම විවෘති චරිතයක් ගත කරපු කෙනෙක්. මම කාමයේ පැත්තෙන්, රාගයේ පැත්තෙන්, ද්වේෂයේ පැත්තෙන් මගේ චරිතය ඕන කෙනෙක් ගන්නවා. එහෙම කොතනකවත් මම මාව හඟවන්නේ කියන්නේ. මම කවුද කියලා එළියට මතු කරමින් මතු කරමින් ඒවාට අවශ්‍ය බෙහෙත් දෙපීම මම ඉස්සරහට ගියා. නමුත් අවුරුදු 20ක් ගත වෙද්දි මම දැනගත්තා දැන් තමයි මහානගම දැනෙන්නේ. සුදුසු. එහෙම. එදා වෙනකොට මට රූපේ ඔක්කොම අතහැරලා තිබෙනවා. මට යම් දේපලක් තිබ්බනම් ඒ සියල්ලම ලියලා ඒ සියල්ලම මුද්‍ර උඩ අස්සම් කරලා මේසෙ කියලා උදේ පහරකින් කොළු පිටියේ බස් එකේ මම නැගලා සර්මයි කම්සේ දාගෙන ගෙදරින් ගියේ. මාස මම ගෙදරින් යද්දි කිසිම කෙනෙක් දැනගෙන හිටියේ යනවා පැවිදෙන්න යනවා කියලා. නමුත් මම ගිහිල්ලා මේ හතරගම ඉන්න ස්වාමීන් වහන්සේ නමක්ගෙන් තමයි පැවිද්ද ගත්තේ. මොකද මම හැම වෙලාවෙම උත්සාහ කළා මම පැවිදි වෙනවා නම් මට වඩා සිල්වත් කෙනෙක්ගෙන් තමයි මම පැවිද්ද ගන්න කියලා. තේරුණා? ඒ සිල්වත් කෙනෙක් වගේම මට මට පොරොන්දුවක් අවශ්‍ය වුණා මම පැවිදි වෙලා මාස 3යි උන්වහන්සේ ළඟ ඉන්නේ කියලා. තේරුණා? තුන් මාසෙන් මට කැලේට යන්න අවසර වුණේ කියලා මම පැවිදි වෙලා. නමුත් මම දන්නවා කවදාකවත් අහුවනේ නාරි ස්වාමීන් වහන්සේකට අවසර දෙන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ ඉගෙන ගන්න ඔක්කොම කරන්න ඉඳලානේ. ඒ නිසා උන්වහන්සේගෙන් උන්වහන්සේ මට කියලා තිබ්බත් පැවිදි වෙන්න එහෙම වෙන්න කියලා මම එහෙට ගියේ නැහැ. නමුත් මම පැවිදි වෙන්න තැන් බලද්දී මට කතරගම ඉන්න මම එතකොට මාසෙකට සැරයක් කතරගම යනවා. මම පහුගිය අවුරුදු 7-8 වගේ කාලය තුල පැවිදි වෙන්න ඉස්සෙල්ලා මාසෙකට දවස් 4 ගමන් කිරිවැර දැඩි විදිහට උපාදානය කරගත්ත කෙනෙක්. මේ දේවාලෙක කවදාකවත් මේ පූජාවට කියන්නේ කියලා නෑ. කිරිවැර වන්දනා කරලා දෙවියන්ට පින් දෙනවා. මාසෙකට සැරයක් යනවා. මම මේව මාසෙකට සැරයක් යති මාත්‍රේ මට බෙවුනා. අර කතරගම කිරිවැර දේවාලෙත් අතර තියෙන පාරේ අර තියෙන ලොකු අර මේ උයනේ තියෙන නිමන් හලා අර හිමන්මල් තියෙන්නේ ඒ හිමන්මලක් ළඟ එහා පැත්තේ හාමුදුරුව කෙනෙක් වාඩි වෙලා ඉන්නවා හැමදාම. මේ හාමුදුරුව ළඟ කොහොමත් පොයේ ගාන 100ක් 125ක් වෙමිලා සිල් ගන්නවා. මම දැන් කතරගම යනලා මට උතන දැකලා මම උදෙන්ට ගියා. ගිහලා මමත් උතන දවසක් දෙකක් කොහොමම ඉන්නකොට මට උන්වහන්සේගේ සීලය පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වුණා. මට වෙන දෙයක් මට අවශ්‍ය වෙන්නේ නැහැ. මම බැලුවේ උන්වහන්සේට වස් 10 පරිපූර්ණ කෙනෙක්ද උන්වහන්සේ වස් 10 පරිපූර්ණ කරලා තිබුණා. උන්වහන්සේ සීලෙන් හොඳ පරිපූර්ණ කෙනෙක්. නමුත් උන්වහන්සේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඒ සීලය දෘෂ්ටිගත සීලයක්. නමුත් මට ඒක අදාළ වුණේ නෑ. මම බැරි උන්වහන්සේගේ සීලෙ. මම උන්වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ මම කැමති ඔබ වහන්සේ ළඟ පැවිදි වෙන්න. හැබැයි ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙලා මාස 3ක් මට කැලේට යන්න අවසර ඕනේ කිව්වා. උන්වහන්සේ වරේ මම කාවත් පැවිදි කරගන්නේ නෑ කියලා. නමුත් මම නැවත නැවත කිව්වට පස්සේ උන්වහන්සේ මගේ තොරතුරු වල උන්වහන්සේ කැමති වුණා පැවිදි දෙන්න මාස 3ක් කැලේට යන අවසරය මට. මම එහෙම තමයි පැවිදි කරන්නේ. එහෙම පැවිදි වෙලා උන්වහන්සේ පැවිදි වෙන්නේ ඉස්සෙල්ලා කිව්ව ඔබ මාසයක් දසසිල් වෙලා ඉන්න ඕනේ කියලා. තේරෙනවද? එහෙනම් ගෙවල් දොරවල් වල තියෙන දේවල්, ඒ දේපල තියෙනවා නම් ඒවා ලියලා දීලා ඔබ ඉන්න දසසිල් වෙන්නේ කියලා. මම මේ ඔක්කොම ලියලා දීලා උදේ පාන්දර පහේ බස් එකේ කතරගමට ගිහිල්ලා මාත්‍යෝ අර කිරිවෙහෙර දේවාලයත් අතර තියෙන දිමන් හලක මම මාසයක් දසසිල් වෙලා හිටියා. මම දසසිල් වෙලා හිටියෝ කතරගම ඊළඟ හලේ. කවුරුත් නැහැ ඉන්ද්‍ර මිනිස්සුත් එක්ක මං රැයට නිදා ගන්නවා කතරගම දායකයෝ උදේට බත් පාසලයක් ගෙනත් දෙනවා දවල්ට බත් පාසලයක් ගෙනත් දෙනවා රැයට ගිලන් බස් එකක් දෙනවා මාසයක් මම හරියටම ওই කතරගම ගිලන් හලක දර්ශන විලා ඊට පස්සේ තමයි මම අන්තිරි මලයට ගිහිල්ලා උන්වහන්සේලා පැවිදි කරා ඊට පස්සේ මාත්‍ය උන්වහන්සේගෙන් මම මාස දෙකමාරකින් අයින් වුණා උන්වහන්සේට මම කිව්වා ස්වාමීන් වහන්සේ මට දැන් යන්න ඕනේ කැලේට කියලා එතකොට උන්වහන්සේ කිව්වා නෑ නෑ ඔබ යන්න දෙන්න බෑ කියලා ඒ උන්වහන්සේ මාව උපාදානේ කරගත්තා මම කියන්නේ මම උන්වහන්සේට පොරොන්දුවක් වුණා. මම මතක් කළා පොරොන්දුව. උන්වහන්සේට මුකුත් කියාගන්න බැරි වුණා. උන්වහන්සේ කිව්වා හොඳයි එහෙනම් ඔබ කැමති තැනට යන්න. මම අනුරාධපුර සීටීවී බස් ස්ටෑන්ඩ් එකට ගෙනාද ටිකට් එකක් අරන් බස් එක නැගලා කිව්වා ඔබ කැමති තැනට යන්න. කැමති තැනට ගිහිල්ලා ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න. මට ඒ වෙලාවේ ධර්ම විනය කියන්නේ මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නෑ මම නුවණින් මෙනෙහි කළා මොකක්ද මේ ධර්ම විනය කියලා කියන්නේ. ඒතකොට ධර්මය කියලා කියන්නේ මොකද්ද? ස්වභාව ධර්ම. ස්වභාව ධර්මය කියන්නේ මොකන්ද? මේ ඇස මේ ඇසට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්මයි. මේ කන මේ කනට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්මයි. නාසය දිවක් මනසත් මේ කයත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්මයි. ස්වභාව ධර්මයේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි. ස්වභාව ධර්මයේ සැදලා තියෙන්නේ මොකෙන්ද? සතරමා ධර්මයි. එහෙනම් ස්වභාව ධර්මයේ කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියන අර්ථය. වෙන දෙයක් නැහැ. තේරුණාද? ධර්මය කියන්නේ ස්වභාව ධර්මයයි ස්වභාව ධර්මයේ ස්වභාවය අනිත්‍යයි. එහෙනම් ධර්මය කියන වචනේ එකම අර්ථය මොකද්ද? අනිත්‍යයි කියන වචනේ. ඊට පස්සේ මම කල්පනා කළා විනය කියන්නේ මොකද්ද කියලා. විනය කියන්නේ මොකද්ද? සතිය සහ සිහිය. බුදුරජාන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවන්නේ අපි තුල සතිය සිහිය ඇති කරගන්න. දැන් සම්මා සම්බුද්ධ ශාසනය ඇති වෙලා මුල් අවුරුදු 20 තුල විනයක් පැනෙන්නේ නැහැ. අවුරුදු 20ක් යුතුය විනය පැනවුවේ නැත්තේ ඇයි? සතිය සීය දින ස්වාමීන් වහන්සේලා හිටියා. මුල් අවුරුදු 20න් පස්සේ වුණ සතිය සීන අඩු ස්වාමීන් වහන්සේලා බිහිවුණා. අන්න බුදුරජාණන් වහන්සේ විනය පළමුව. එහෙනම් විනය කියන්නේ මොකද්ද? සතිය සහ සීය. එහෙනම් ධර්ම විනය දෙක තුල ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? සතියෙන් සිහියෙන් යුතුව. ස්වභාව ධර්මයේ දෙස බලමින් ජීවත් වෙන්න. ස්වභාව ධර්මයේ කියන්නේ මොකද්ද? ඇස ඇසට අනුමු වෙන්නා වූ සියල්ල. කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් මේවාට අරමුණු වෙනා වූ සියල්ල. සතියෙන් සිහියෙන් ඉන්නව ස්වභාව ධර්මයේ දැස බලමින් ජීවත් වෙන්න ඔබ දකින්නේ අනිත්‍යයි කියන කාරණය. මහත්යා මේ ඇසෙන් මේ ජීවිත කාලය තුර යම් රූපයක් දැක්කනම් ඒ දැක්කා වූ රූපය නිට්ටයයි කියලා කියන තැනක් තියනවාද? මේ ඇස නිට්ටයයි කියලා තැනක් තියනවාද? එනම් මාත්‍ය මං එදා රූප ගලපගත්තේ අන්නේ මම. තේනවා. සතියෙන් සිහියෙන් හිතුවා මං එදා ඉඳන් රූපය දෙස දක්මින් ජීවත් වුණාම. මොකද මං ගිහි ජීවිතයේ අවුරුදු 20ක් අත් විඳමින් අත් දකිමින් අවබෝධය කරා යනවා කියන ගමනේදී මට ගොඩාක් භාවනා කරන්න අවශ්‍ය වුණේ නෑ මම. මොකද මං මේ සියල්ලම අත් විඳලා ඉන්නේ මට ආයෙත් හැරිලා බලන්න එක තැනක්වත් තිබ්බේ නෑ. හැරිලා බලන්න තිබ්බනම් මං බලලම තමයි යන්නේ. මොකද මං දන්නවා හිතේ හැටි මොකද්ද කියන්නේ. මොකද ඒ තරම් තුට්ටු දෙකේ හිතක් මට තිබ්බේ මා. කාමරාග පිටික පැත්තේ. මම ඒක හොඳින් අවබෝධ කරගන්න කියලා. ඒ නිසා මට යම් තැනක් හැරිලා බලන්න කියලා දෙයක් තිබ්බනම් මම ඒකත් බලලාමයි යන්නේ. මොකද මම දන්නවා හිත කියන්නේ මොකද්ද කියලා. එහෙනම් ඒසා සූදානම් වෙලා ඒසා සැලසුමක් එක්කමයි මම එතන ඉහළට ගියේ. ඒ නිසා මට ගොඩාක් භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මට. එහෙනම් මම ගෙදරින් යම් දවසක නික්මුණාද පැවිද්දට? මං ජීවිතේ මරණයට දාලා තිබ්බේ. මට ආයෙම ජීවත් වෙන්න කැමැත්තක් තිබ්බේ නැහැ. මේක මහත් වෙලා පිළිගන්නේ නැහැ මහත්තයෝ. කිව්වට පිළිගන්නේ නැහැ. නමුත් මම මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය දරාගෙනයි කියන්නේ. මම මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය දරාගෙන බොරුවක් කියනවා නම් මම මේ මොහොතේම ප්‍රාතිමෝක්ෂයෙන් බැහැර වෙනවා. තේරුණා? එහෙනම් මට ජීවිතය පිළිබඳ කැමැත්තක් ජීවිතය පිළිබඳ ආසාවක් මට තිබ්බේ නෑ මහත්තයා. මං ජීවිතයේ එක්ක මරණය එක්ක ධර්මය කියලා තමයි මං හිතේ. එතෙන්ට මගේ හිත වැරිලා තිබ්බේ. එතෙන්ට මගේ හිත වැරිලා තිබ්බේ. ඒ නිසා කොතනකවත් ජීවත් වෙන බලාපොරොත්තුවක් මට තිබ්බේ නෑ. ජීවිතය අතහැරෙන බලාපොරොත්තුවක් මට තිබ්බේ. මොකද ජීවිතේ පිළිබඳ මොකද මම මේ පැත්තේ සියල්ල විතරයි මෙතෙන්ට ගියේ. ඒ නිසා හැම වෙලාවෙම මාත්‍යෝ ජීවිතේ මරණයට දානයි. අපි ධර්මයේ කියන කාර්යයේ ජීවිතයට ගත්තේ මාත්‍යෝ. තේරෙනවද? එදා කවදාහම ජීවිතේ අපිට මරණයට දාන සිද්ධ වෙනවා. මට මතකයි මම එක්තරා රාත්‍රියක මාත්‍යෝ මම තුලින් මම දැඩි වීරයෙකින් වීරයෙකින් මේ ගමන යද්දී මට තේරුණා මා තුල කෙලෙස් තියෙනවා කවුද මම ඒ වෙලාවේ මගේ ජීවිතය මම විසින්ම අවංකව තීන්දුවක් ගත්තා තේරුණා. ඒ අවංකව තීන්දුව මොකද්ද? මේ අද දවල් දුන්නා වූ දාණයෙන් පස්සේ මම මේ කයට ආහාරයක් දෙන්නේ නැහැ කියලා. හෙට උදේ වෙනකොට මම මේ කුටිය අතහැරලා කැලෙන් ඈතින් ඈතට යනවා, निराහාරවම මැරෙනවා කියන තීන්දුව මම ගත්තා. ඒ කියන්නේ ජීවිතේ මරණයට දැම්මා. තේරුණා? ඒ නිසා ජීවිතේ මරණයට දාලා උනේ මාත්‍යෝ අපි කවදා හරි ධර්මයේ තුලින් යමක් ලබන්න නම්. තේරුණා? මොකද ජීවිතේ මරණයට දානවා කියන්නේ මොකද? එදා මම දැනගෙන හිටියේ නෑ. නමුත් අවසානයේ බලනකොට ජීවිතේ මරණයට දානවා කියන්නේ මහත්යෝ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අත්හැරෙනවා. වේදනාව සංඥාව සංස්කාර කෙරෙහි විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අත්හැරෙනවා. පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අත්හැරෙනවා. එහෙනම් මහත්යෝ අපේ ධර්ම මාර්ගයේ අපි දශමයක හෝදයක් මේ මොහොතේනවා ලබා තිබ්බනම් ඒ ලබාගත් මහත්යෝ බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේ මරණයට දාලාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේ මරණයට දාන කවුරක්වත් බය වෙන්න එපා. මොකද ජී බුදුරජාණන් වහන්සේ නිසා ජීවිතයේ මරණයට මහත් වෙලා දාන්න ලෑස්ති නම් ඒ දාන මොහොතේම මහත්යෝ අනිවාර්යයෙන්ම ධර්ම අවබෝධය තුළයි මහත් වෙලා ඊළඟ සංජය සකස් කරගන්න. එසේ ඒ විශ්වාසය අතුල තියෙනවා. ඒක. නමුත් ඒ විශ්වාසයේ මාත්‍ය මොකද්ද මං සංසාරේ බඩගන අතර කරපු තැනක් තිබ්බා මාත්‍ය. එන. ඒ නතර කරපු තැනින් මතු කරලා ගන්න මට ශක්තිය තිබ්බා. මම මේක මතු කරලා ගත්තේ පින්කම් තුලින්මයි. මගේ ජී ජීවිතේ කළා වූ අප්‍රමාණ පින්කම් ඔය අබදාහන්ගේ මහා පන්සලේ දායක සභාවේ සභාපතිවරයෙක් මම අවුරුදු 4ක් නැත්නම් අවසාන අවුරුදු 5 හිටියා. ඒ කාලේ අප්‍රමාණ පින්කම් සිද්ධ කළා. අනෙක් මිනිසුන්ව පින්කම් සඳහා යොමු කළා. ඊට පස්සේ ඔය අබදාහන්ගේ අවුරුදු මම හිතන්නේ 20ක් විතර කළා වූ යම් දෙයක් දන්සල්ම දීලා 25ක් විතර. ඕව සමාජයත් එකතු වෙන ඔය සියල්ලත් එකතු කරගෙන අනුමුත් සතුටු කරමින් මගේ සතුට අනුන්ට ලබා දෙමින් අපි මේ කළා වූ ශක්තිමත් කුසල් පින්කම් තුන අපේ අයෝමය කුසල් ශක්තියක් මතුවලා ආවමයි. එහෙනම් ඒ අයෝමය කුසල් ශක්තිය මතුවලා එනකොට ඒක අපිට බලපෝ ගන්න නතර කරගන්න අපිට බැරි වුණා. ඒ නිසා මහත්යලාගේ ජීවිත තුල මාත්‍යෝ මහත්යලා නතර කරපු ශක්තිමත් තැන තියෙනවා. ඒ ශක්තිමත් තැනකින් මහත්යලා ජීවිතේ පටන් ගන්නවා. මේ ජීවිතේ ධම්පාසලෙන් පටන් ගන්න අපිට මේක කරන්න බෑ. මේ ජීවිතේ පින්කම් කළා කියන දැනින් පටන් ගන්න අපිට මේක කරන්න බෑ. අපේ ජීවිතේ ශක්තිමත් තැනකින් අපි මේක පටන් ගන්නවා. මොකද අපේ ජීවිතේ ශක්තිමත් තැන කියන්නේ මාත්‍යෝ මහත්යලා මේ බණහනවා වගේ මගෙන් මහත්යලා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණහලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් මහත්ය බණහලා කියනවා. බුදුරජාණන් වහන්සේලා බණ කියද්දි මහත්යා බණපල් තුනක් අහගෙන ඉඳලා තියෙනවා. බණපද තුනක් අහගෙන ඉඳලා මට දැන් පරක් වෙනවා කියලා මහත්ය නැගිටලා කියලා කියනවා. හතරවෙනි බණපදේ ඇහුවනම් මහත්ය සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ වගේ ශක්තිමත් දැන් මහත්යගේ ජීවිතයේ අතීතේ තියෙනවා. ඒ වගේම මහත්යා සංසාරයේ පැවිදි උපසම්පදාව ලැබලා අවුරුදු දසදහස් ගණන් ඉඳලා තියෙන ශාසනය. පැවිදි උපසම්පදාව ලැබලා. තේරෙනා? අවුරුදු දසදහස් ගණන් මහත්යලා අපි ඔක්කොම ඉඳලා තියෙනවා. එනවා මාතෝ එවැනි ශක්තිමත් තැනකින් අපි මේක මතු කරලා ගන්නවා. එවැනි ශක්තිමත් තැනකින් මතු කරලා ගත්තොත් මහත්වෝ අපිට ගමන අමාරු වෙන්නේ. නමුත් අපි මේ ජීවිතේ මතු කරලා ගත්තොත් කවදාකවත් මේක මතු වෙන්නේ එහෙනම් අර වගේ ශක්තිමත් තැනකින් මතු කරලා දැන්න අපිට පාර පෙන්නන්නේ කවුද? සද්ධාව විසින්ම. සද්ධාව විසින්ම. සද්ධාව තමයි අපිට කියන්නේ මෙවැනි දෙයක් පසු කරගෙනයි අපි ඇවිල්ලා තියෙන්නේ කියන්නේ. ඒ නිසා මගේ ජීවිතේ මාත්‍ය ඕවා මතු කරගන්න මට හොඳ දක්ෂභාවයක් තිබ්බා. තේරෙනවද? මම පැවිදි වෙන වෙලාවේ මාව පැවිදි කරන්න නායක ස්වාමීන් වහන්සේලා දෙන්න උදේ පාන්දර 4ට 4 මාට මාව පැවිදි කළේ. උණු වතුරෙන් හිස සෝදලා පහදියෙන් හිත සෝදලා දැලිමියෙන් හිස බාලා මං හතරා මාට පැවිදි කළේ. පැවිදි කරන වෙලාවේ මං ඇස් දෙක පියාගෙන මාව පැවිදි කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලායි මං දැක්කේ. මං උන්වහන්සේලා දෙනතුනේ උන්වහන්සේලා දැක්කේ නැහැ. මට ඒ ශක්තිය තිබ්බා මාත්. තේරෙනවා මට මේ ශක්තිය තිබ්බා මම පැවිද්ද ගත්තෙත් ඇස් දෙක පියාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් පාශක මහරහතන් වහන්සේගෙන් ඊපස්සේ අපි කැලේට ගිහිල්ලා ජීවත් වෙනකොට අපි නිතරම ඔය කාශ්‍යප මහරහතන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේලා මනසින් අපේ ගඟට වඩම්ම ගත්තා අපි පින්ඩපාත යනකොට අපි දැක්කා මගේ ඉස්සරහින් බුදුරජාණන් වහන්සේ වඩම්මනවා අපි මනසින් වඩම්මලා තියෙනවා මාකාශ මහරහතන් වහන්සේලා අපි මානසික වඩම්මල උන්වහන්සේලා පිළිනුවන් පෑන බවයි ආත්මීය සංඥාවකින් නෙමෙයි. නමුත් මෙතනදී අපි උපක්‍රමශීලීව මාර්ගය. මොකද මේ පරමාදර්ශී චරිත අපේ පරමාදර්ශයේ බවට ගත්ත නිසායි අපිට ධර්මයක දශමයක් හෝ ඉස්සරහට යන අපිට ශක්තිය තිබ්බේ කඩාගෙන ඉඳන්නේ. තේරෙනවා. ඒ නිසා මේ උපක්‍රමශීලී භාවය මට ලබලා දුන්නේ මාත්‍යෝ සංසාරේ මං නතර කරපු ශක්තිමත් තැනකින් මම පටන් ගන්න දක්ෂ වුණා. ඒ නිසා ඔබලාගේ ජීවිතවල ශක්තිමත් තැන තියෙනවා. නිසා මේ ජීවිතෙන් මේක පටන් ගන්න යන්න එපා. මේ ජීවිතෙන් පටන් ගත්තොත් ඔබ අලුතෙන් පටන් ගත්තා වෙනවා. ඒ නිසා ඔබලා අතීතයේ නතර කළා වූ ශක්තිමත් තැනකින් ජීවිතේ පටන් ගන්න. අතීතයේ මනසින් ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ ඇහුවා මනසින් දකින්න. බුදුරජාණන් වහන්සේලා වනපද තුනක් කියද්දී අනේ හතරවෙනි වනපදේ අහන්නට නැගිටලා ආවා මනසින් දකින්න. සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිලා අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදාව ලබලා හිටියා මනසින් දකින්න. අන්නේ ශක්තිමත් තැනකින් ජීවිතේ මතු කරලා ගන්න. එතන තමයි අපිට ශක්තිය සකස් කරලා දෙන්නේ. තවුනාලි මෙතන ඉන්නේ ගහන්න තියෙන මාර්ගය මම ගහන්න තියෙනවා ඈ අහන්න ප්‍රශ්න මොකද උගේ පංච භාවනාව කරනකොට වෙලා තියෙන මම කියලා මයින්ඩ් නෑ බුදුරජාණන් වහන්සේ පුතේ අපිට දේශනා කරන්නේ ඉස්සෙල්ලාම තමා තමාට පිළිගනි කරන්න කියලා. ඒකට මේ ගමනයක්දී අපි හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්න දක්ෂ වෙනවා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගන්න දක්ෂ වෙනවා. අපිට ගොඩාක් දේවල් එක එක පැති වලින් ඇහෙනවා. යමෙක් යමක් දේශනා කරන්නේ පුතේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ මොකද්ද? සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් මේ ප්‍රඥාව, සද්ධාව කියන ඉන්ද්‍රියන් වැඩිලා නැත්නම් ඒ අය මුගක් වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට බාහිර දෙයක් තමයි දේශනා කරන්නේ. තමන් හදාගත්තා වූ දෙයක්. නේද? නමුත් බුදුරජාණන් වහන්සේ යමක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ දේ කියන්නේ පුතේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලායි බලලයි. ඒ නිසා දැනේ මාත්‍යව දැක්කේ. සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරා. තේරුණාද? ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කියමු තැන ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම තමා තමාට මෛත්‍රී කරන්න කියලා. තමා තමාට මෛත්‍රී කරන්නේ මම කයේ දුරු වී නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම සිතේ දුරු වී නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා මුලින්ම මම මනවයිති කරනවා ඊට පස්සේ සියලු සත්වයන්ට මේ මෛත්‍රිය පදනවා ඊට පස්සේ උතුරු දිශාවේ දකුණේ නැගෙනහිර බටහිර අනු දිශා අතරේ උඩු දිශාවේ අට දිශාවේ කියලා දස දිශාවටම මෛත්‍රී පදවන්න කියනවා තේරුණා දැන් ඒක ඔබතුමීනේ මොකද්ද ස්වාමීන් වහන්සේ කිව්වේ මෙතන මම කියලා කෙනෙක් නැහැ මම කියලා වඩන්නේ එපා. එහෙමද? මොකද්ද කියන්නේ? නෑ බුදුරජාණන් වහන්සේ කියන මුලින්ම තමා තමාට මෛත්‍රී කරන්න කියලා. නේද? නමුත් මෛත්‍රියේ ඉස්සරහා යනකොට මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මෛත්‍රිය තමයි තමා තමාට මෛත්‍රිය. තමා තමාට මෛත්‍රී කරනවා කියන්නේ මොකද්ද? තමා සතර අපායේ මිදෙනවා. තමා තාම සතර අපායේ මිදලා නැත්නම් තමා තාම තමාට මෛත්‍රී කරගෙන නැහැ. එතන තමයි ශේෂ්ඨම තැන. තේරෙනවද? ඉන් මෙහා මෛත්‍රී කරනවා නම් මුලින්ම තමා තමාට මෛත්‍රී කරන්න. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ මෙතන සත්වේ පුද්ගලයෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. තේරෙනවද? මෙතන සත්වේ පුද්ගලයෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? පස්ස පච්චයා වේදනා. දැන් මේක මහත්ෙක් පොය දවසක ඇවිල්ලා මං ඉන්නේ කුටියක සිල් සමාදන් වෙනවා. උඩාට පස්සේ මම එයාට කිව්වා ඔබ මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය වඩන්නේ කොහොමද ඉස්සෙල්ලාම ඔබ මම සුවපත් වෙම්මා නිරුක් වෙම්මා නිරෝග වෙම්මා සුවපත් වෙම්මා කියලා දකින්න කියලා. දැන් මෙයා මේක ගිහිල්ලා දැන් වඩලා මෛත්‍රිය වඩලා හවස මගේ ළඟට ඇවිල්ලා කියනවා හාමුදුරනේ මම මම සුවපත් වෙම්මා නිරුක් වෙම්මා නිරෝග වෙම්මා කියලා මෛත්‍රිය වැඩුවා. නමුත් ස්වාමීන් මෙතන මම කියලා කෙනෙක් නැහැ. තේරුණා? මම්මගේ ඇඟිල්ල තියා නුවණින් මෙනෙහි කරලා බැලුවා මේ ඇඟිල්ලේ මම කියලා දෙයක් කෙනෙක් ඉන්නවාද කියලා. නෑ මම ඇඟිල්ලේ මම කියලා කෙනෙක් නැහැ කියලා එයා දැක්කා කියලා. ඊට පස්සේ එයා කියනවා මම මේ කකුල පුරා බැලුවා මම කියලා කෙනෙක් ඉන්නවද මම කියලා කෙනෙක් නැහැ කිව්වා. ඊට පස්සේ එයා මම මේ මුළු ශරීරෙම දිහා බැලුවා මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද? මෙයා කියනවා මම කියලා කෙනෙක් නැහැ කියලා. එතකොට එයා මගෙන් ඇවිල්ලා අහනවා මම කියලා කෙනෙක් නැත්තම් ඔබ වහන්සේ මේ මම සුවපත් වෙනවා කියලා කියන්නේ කියන්නේ ඒක. මම කවුදේ මම කියලා දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි ඔබලාට කියන්නේ. එහෙනම් ඔබ කියනවා නම් මෙතන මම කියලා කෙනෙක් නැහැ කියලා. මං කිව්වා අර ගිනි පෙට්ටිය දෙන්නේ කියලා. ගිනි පෙට්ටියක් දීපේ එහා පැත්තේ. මං ගිනි පෙට්ටිය ගෙනල්ලා ගිනි කූරක් යමුවා. ගහලා මං කිව්වා ඔබේ ඇඟිල්ල දික් කරන්න කියලා. දික් කළා මං ගිනි පෙට්ටිය ගිනි කූර තිබ්බා. ඒක පාටත් මං කිව්වා ඔබේ සත්වේ නැත්තම් ඔබේ යකට ගත්තේ. ඈ ඔබ අත ගන්නනේ. නෑ මෙතන තියෙනවා යම. මොකද්ද? පස්ස පච්චයා වේද. පස්ස පච්චයා. දැන් මල කඳක් පිච්චුවම මල කඳ ඇවිල්ලා ගන්නවද? නැහැ එතන විඥානේ නැහැ. නමුත් මෙතන යමක් තියෙනවා. මොකද්ද? පස්සපච්චා වේදනා. පස්සේ නිසා සකස් වෙන ආ විඳීමක් මෙතන තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මුලින් තමා තමාට මෛත්‍රී කරන්න. තේරෙනවා. තමා තම මොකද බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒක සම්මා සම්බුද්ධ ඥාණයෙන් විතර ඒ නම කියන්නේ. තේරෙනවා. ඒ නිසා මුලින්ම තමා තමාට මෛත්‍රී කරන්න දෙවනුව සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න තුන්වෙනුව දස දිසාවෙම සත්වයන්ට මෛත්‍රී කරන්න. නැත්නම් මොනාරි අහන්න තියනවද? ඒක මොකද කියන සංවේදී වුණා. ඔව්. ඒ සංවේදී වීම තුළ මේකේ පෙරවගේ ඒ වගේ දෙයක් පුරවගෙන නෑ මන්ද සංසාර පුරුදු නිසා අපිට යම් යම් පුරුදු ඇති වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් සංසාර පුරුදු නම් දැන් බුදුරජාණන් වහන්සේ කාලේ රහතන් වහන්සේලාගේ සංසාර පුරුදු තියෙනවා. දැන් පිළින්ත වච්ච කියලා රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේ වසල වාදයෙන්මයි කතා කරන්නේ. ඕනම දායක වාද්‍යයකට උඹබන් බොලන් කියලා කතා කරනවා. දැන් මේක හරි ප්‍රශ්නයක්. දැන් මිනිස්සු ගිහිල්ලා බුදු ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා පිළින්ත වච්ච ස්වාමීන් වහන්සේ වසල වාදයෙන් අපිට කතා කරනවා. ඒ වෙලාවේ උන්වහන්සේ බලනවා කවුද මේ ස්වාමීන් වහන්සේ කියලා. බලනකොට උන්වහන්සේ රහතන් වහන්සේ කියලා. නමුත් රාතන් වහන්සේ කෙනෙක් වෙලත් ඇයි උන්වහන්සේ උඹ බම්බලන් කියලා කතා කරන්නේ? එයා ආත්ම භාව 500ක බමුණු කුලයකට. ඒ මාන්නක්කාරභාවය නිසා මේ වචනය මද පාවිච්චි කරනවා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියේ එයා දානෙ දිහාම පාත්‍ර පහක් වළඳනවා. දැන් අනිත් ස්වාමීන් වහන්සේලා වැජ්ජයි. අනිත් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ආමුදුරුත් එක්ක අපිට යන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ බලන කවුද මේ ආමුදුරුව කියලා. බලනකොට රහතන් වහන්සේ කියලා. ඇයි පෙර ජීවිතේ ඇත්කුලේ 500 වතාවක් ඉපදිනවා. ඇත්කුලේ 500 වතාවක් ඉපදිනවා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියේ එයා මෙහෙම වඩිනකොට සිය ගාන ස්වාමීන් වහන්සේලා වතුර වලක් හැම ස්වාමීන් වහන්සේ කෙනෙකු මේ වතුර වලින් බැහැර තමයි වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ මේ පැත්තට ඉඳන් මේ පැත්තට පැන්නා. මේක දැන් බුදුරජාණන් වහන්සේට කිව්වා බලනකොට මෙයා ආත්මභාව 500ක වතුර කුලේ ඉපස් කියලා. ඒ වගේම අන්ත සංසාරයේ අපි කළා වූ මුරුපුරුදු අපිට ලැබෙනවා. ගිය ජීවිතේ අපි ද්වේෂය වඩපු කෙනෙක් නම් මේ ජීවිතේ අපිට ලැබෙනවා. දැන් සමහර වෙලාවට දැන් ගිය ජීවිතේ දැන් ওই පන්සල් ආශ්‍රිතව දේවාල ආශ්‍රිතව හැදෙන අලි ඉන්නවනේ. අලියැත්තු මේ අලියත් මාත්‍ය උදේට ගිහිල්ලා බුද්ධ වන්දනාම කරනවා, මල් පූජා කරනවා, ධාතු කරඬුවාත් වඩම් වෙනවා. දාස් ගණන් මිනිස්සු සාදුකාර දෙනවා පෙරහැර යනකොට අර ඇද්ගෝව තමයි ආව බලාගන්නේ අම්මා තාත්තා වගේ. මෙහෙමයි මරුණාම මාත්‍ය සමගක් වෙලාවට මිනිස්සු වෙලා උපදින තියෙන අවස්ථා වැඩි. තේරෙනවා? දැන් එක මහත්මයෙක් ඉන්නවා ඒ මහත්මයා පෙර ජීවිතේ මහත්මයෝ මේ ඇත්කුලේ ඉපදිච්ච කෙනෙක්. තේරෙනවා? දේවාලාස්තිතෝ හිටපු ඇත්කුලේ ඉපදිලා එයා මිනිස්සෙක් වෙලා නමුත් මේ මහත්යා හරීම කීකරු. ඕනම කෙනෙකුට හිසනවල ඕනම කීකරු. නමුත් කේන්ති ගියාම මහත්යෝ මේ මහත්ය ළඟට යන්නවා බෑ. ඇයි? අර ගිය ජීවිතේ මේ ඒ වගේ සංසාර පුරුදු කියනවා. දැන් එක මහත්ෙක් ඉන්නවා උනාන ඒ මාත්‍යා ගිය ජීවිතේ මහත්ය හරක් තුල ඉපදිලා ඉන්නේ. තේරෙනවද? ඒ හරකමේ පාරේ ওই විදිය ඇරලා අරන් හරිනාවක් නෙමෙයි. දැන් ඉස්සර කාලේ අපි දැක්ක ওই කරත්ත බදින මහත්තුරු හරක් හදන්නේ දරුවෙක් වගේ. තේරුණාද? සමහරු ඉන්නවා කරත්ති බැඳලා ගෙදර ගෙනාවට පස්සේ මේ ධනිස් තවනවා ඒගොල්ලෝ. තේරුණා? තමන්ගේ බත් පිගානේ බත් කටක් කන්න දෙනවා. නෑවුවට පස්සේ තුවායකින් පිළිදාන. දරුවෙක් වගේ තමයි එහෙම දැන් එහෙම කවුරුත් කරන්නේ නැහැ. නමුත් මෙන්න මේ වගේ හදපු හරකෙක් පිරිවිසතේ එයා මැරිලා ගිහිල්ලා මනුසාත්මයෙන් තමයි උපදිලා තියෙන්නේ. නමුත් මේ මහත්තයා කරන තරමක් කරන්නේ මහත්වේ මොඩ වැඩ. <laughs> තේරුණාද? හිතාගන්න බැරි මොඩ වැඩ කරන්නේ. තේරෙන ඒක කළාට පස්සේ එයා එයාටත් පුදුමයි අයි මම මේක කළේ කියලා. ඇයි? එහාට ඒ වගේ මාත්‍ය සංසාර පුරුදු අපිට තියෙනවා. තේරෙනා? සංසාර පුරුදු අයින් කරගන්න පුතේ අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මය අපි මොනින් මෙහි කරන්නේ දුන්ට එහෙම නෑ එහෙම පුරුදු නැති කරගන්නත් අපිට බැරි දැන් එයා දන්නේ නැහැ නේද එයාගේ ජීවිතේ කවරෙද්ද කියලා. එයා දන්නේ නැහැ නේද? ඉතින් එයාට ඒව නැති කරගන්න බැහැ. නමුත් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් සාධාරණ ශ්‍රවණය කරමින් ශක්තිමත්ව ඉස්සරහට ගියොත් එයාට ඒක කරගන්න පුළුවන්. තේරුණා? එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. තාත්මා ගන්න ඉන්න වෙලාව ගිය මාතේ. සක්කාරී සක්කාරී සක්කාරී කියන්න තමයි මේ ආන්දේ මොකද මොනා මේ සංහාස මත්ති කෙනෙක් මත් තේරුම් ගන්න බැරිමත් දැන් අපි කුසල කරන්නේ ඔව් නිරන්තරයෙන් අපි භාවනා කරත් අපිට කියන්නේ ඒක අනිත්‍යයට ලක් කරන්නේ අනිත්‍ය ඒක ඕක කතා කරන්න ඕක කතා කරන්න කියන්නේ අත්‍යන්ත කුසලයන් අනිත්‍යයට දමන අනිත්‍ය වශයෙන් මෙහි කරන්නේ කියලා අපි ගන්නේ අපේම උපදෙස් ලැබෙනවා. ඔව්. ඒක සම්මනේ අපි කුසල ධර්මයන් ගන්න පස්සේ අනිත් වශයෙන් මේක දෙන්නේ ගහම ඒ කුසලයේ තියෙන ශක්තිය හිණවීමක් දෙන්නේ මොකද වෙන්නේ? නෑ නෑ කුසලයේ ශක්තිය හිණ වෙන්නේ නෑ. කුසලයේ ගුණේ විදර්ශනා අනුගුණය සකස් වෙන්නේ. කුසලයේ අපි වරන් යන්නේ කොහාටද? සුගතිය. තේරෙනවද? දැන් අපි මේ සුගතිය අනිත්‍යභාවයෙන් දකින්න තමයි යන්නේ. දැන් ඔබ දානයක් පූජා කරනවා. දානයක් පූජා කළාම ඔබට මොකද ලැබෙන්නේ? ආයුෂ, වර්ණය, සැපය, බලය. තේරුණා? දැන් මේ ආයුෂ වර්ණය, සැපේ, බලය නිට්ටයද අනිත්‍යද? දැන් ඔබ ගිය ජීවිතේ අප්‍රමාණ දන් දීපු කෙනෙක්. ඒ නිසායි ඔබට මේ ජීවිතේ මේ ආයුෂ වර්ණය, සැපේ, බලය ලැබුණේ. දැන් ඔබ වයෝ වෘද්ධ භාවයට යන්න යන මොකද්ද මේ වෙන්නේ? ආයුෂ වර්ණය, සැපේ, බලය ගෙවිලා යනවා. එහෙනම් දැන් ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍ය නම් අපි ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයට බැඳිලා වැඩක් තියනවද? වැටුනොත් මොකද සකස් වෙන්නේ? දුක. ඒ නිසා දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලය ලබමින් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. තේරෙනවද? ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍යභාවයෙන් දකිමින් ජීවත් වෙනවා. සීල සමාදන් වෙමින් සීලේ ආනිසංස ජීවිතයේ ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. තේරෙනවද? දැන් සීල් රැක්කොත් මොකද්ද ලැබෙන ආනිසංස? සුගතියේ උපදිනවා. සීල මුලානුවී මැරෙනවා. අපේ කීර්තිනාමය පැතිරෙනවා ඕන සබාවක් ඉදිරියට නොබිය වෙනවා අප්‍රමාදීභාවය සකස් වෙනවා මේවා නිට්ටයද අනිත්‍යද ඉතින් මේකට බැඳුනොත් දුක ඒ නිසා සීල සමාදන් වෙමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දැන් මෛත්‍රිය වැටුවාම අපිට මොකද ලැබෙන්නේ සුවසේ නිින්ද යනවා සුවසේ ඇහැරෙනවා නපුරු වීන පේන්නේ නැහැ දෙවියන්ට මිනිස්සෙන්ට අමනුෂ්‍යයෙන්ට ප්‍රිය වෙනවා වස විශේෂයෙන් හානි වෙන්නේ නැහැ ශරීරය ප්‍රසන්න වෙනවා සීමුලාණු වී මැරෙනවා සුගතියේ උපදිනවා. මේවා නිත්‍යද අනිත්‍යද? එහෙනම් දැන් මෛත්‍රී වඩලා මේවා ප්‍රාර්ථනා කළොත් දුක නේද ප්‍රාර්ථනා කරන්නේ? මෛත්‍රී වඩලා මේ ආනිසංස ජීවිතේට ලබලා මේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. තේරෙනවද? ඕක තමයි කුසලයේ විදර්ශනාවට ලක් කරනවා කියන්නේ. ඒතකොට කුසලයේ විදර්ශනාවට ලක් කරාම කවදාකවත් කුසල් වල ශක්තිය අඩු වෙන්නේ නැහැ. තේරෙනවද? එතන ඒකයි කියන ඕනම පින්කමක් නිවන අනුමුණු කරගෙන සිද්ධ කරන්නේ. ඒ වෙනාද? භව නිරෝධය අනුමත කරගෙන සිද්ධ කරන්නේ. දැන් ඔබ මෙතනින් අමගාහන්දියෙන් බස් එකට නැගලා කොල්ලු පිටියට යනකොට ඔබ මොකද්ද කියන්නේ කොල්ලු පිටියට කියලානේ ටිකට් එකක් ඉල්ලන්නේ. ඔබ කවදාකවත් කියනවාද කොටියේකට වැලිකට රාජගිරිය මොරැල්ල කොල්ලු පිටිය කියලා ඉල්ලනවද? නැහැ. ඔබ කොල්ලු පිටියට ටිකට් එකක් ගත්තාම මේ සියල්ලම පහු කරගෙන යන්නේ. ඒ නිසා ඔබ නිවන ඉලක්ක කරගත්තාම භවයේ සැප සියල්ල පහු කරගෙනයි ඔබ යන්නේ. තේරෙනවද? ඒ නිසා නිවන අරමුණු කළා කියලා කවදාකවත් කුසලයෙන් ලැබෙනා වූ ආනිසංස හිණ වෙන්නේ නැහැ. කුසලයේ ආනිසංස ඔබ පිටිපස්සෙන් එනවා. තේරෙනවද? නමුත් ඔබ කුසලයේ ආනිසංස කෙරේ කැමැත්ත තියෙන තාක්කල් නිවන ඔබෙන් ඈතට යනවා. තේරෙනවද? ඒ නිසා මේ දෙකම වඩන්න බෑ. එක්ක කුසලය එක්ක නිවන. තේරෙනවද? කුසලයයි නිවනයි දෙකම වැඩෙන්නේ නැහැ. ඔබ කුසලය අනිත්‍යයි කියලා දැක්කේ දැනයි නිවනට අදාළ ධර්මතාවයන් ඔබ තුල වැඩෙනවා. තේරෙනවද? ඒ නිසා කොයිම වෙලාවකවත් කුසලය ගැන හිතන්න යන්න එපා. කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න දකින මොහොතක් වාසා ප්‍රඥාවයි වැඩි වෙන්නේ. ප්‍රඥාවයි වෙන්නේ. කාමනා දහන කියන්නේ පංච නීවරණ පංච නීවරණ කියන්නේ නෝනා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මික්ස උද්දච්ච කුච්ච විචිකිච්ඡා එහෙනම් කාමච්ඡන්දයන් කියන්නේ මොකක්ද මේ කාමසිතුවිලි ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා ශරීරය නිසා මනස නිසා සකස් වෙන්නා වූ ආස්වාදය තේරෙනවද? ඒක තමයි මේ මේ කාමච්ඡන්ද කියලා කියන්නේ. ඒතකොට ව්‍යාපාදය කියන්නේ ද්වේෂය, තරහ. තේරෙනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්ද කියන්නේ නිදිමත අලස ගැටීම. තේරෙන බත්මතේ. තේරෙන භාවනාවක් කරන්න ගියා සිල් සමාදන් වෙන්න ගියා ඒකට තියෙන අලස ගතිය, වීර්ය මද භාවය. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ විසිරුණා වූ හිත. එක ස්වභාවයක හිත තියෙන්නේ නැහැ. නම් හිත නිරතුරුවම විසිරෙනවා. තේරුණා? කාමච්ඡන්ද ව්‍යාපාද තීන පිට උද්දච්ච කුකුස විචිකිච්ඡාව කියන්නේ තෙරුවන් කෙරේ ඇති කරගන්නා වූ සැකේ. මාර්ගය කෙරේ ඇති කරගන්නා වූ සැකේ. ඉතින් මේ පහ නිරතුරුව මාර්ග ධර්මයන් කණේට වැඩෙන්නේ. මොකද මේ පහ නිරතුරුවම අපේ ධර්ම මාර්ගයේ විදර්ශනා මාර්ගයෙන් අපිව ඈත කරගන්නවා. ඒ නිසා නිරතුරුවම මේවයින් බැහැර වෙන්න ඕනේ සමාධිය කියලා කියන්නේ පංච නීවරණ බැහැරුණායි කියන කාරණය. ඔබ හිත සමාධිමත් භාවයට පත් වුණා කියන්නේ මොකද්ද පංච නීවරණ යටපත් වෙනවා. දැන් ධ්‍යාන තර කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා. නැති වුණා නෙමෙයි ඈ. පංච නීවරණ යටපත් වුණා. ඉතින් අපි පංච නීවරණ යටපත් වෙන නම් හැම වෙලාවෙම ධ්‍යානගත හිතක් සමාධිමත් හිතක් සකස් කරගන්න ඕන. හිත බාහිර අරමුණු වලට යන්න දෙන්නේ නැතුව කාමච්ඡන්දයට හිත දුවන්න දෙන්නේ නැතුව මොකක් හෝ එක අරමුණකට හිත පීඩ ගන්න. එතනදී පිළිගන්න අරමුණ තමයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය තුළින් දේශනා කරන්නේ. ඒ නිසා ආනාපාන සතිය තුළින් මේ ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කරගෙන ආස්වාසයේ දිගභාවයේ කෙටිභාවයේ දකිමින් ආස්වාස් ප්‍රාස්වාස් කරන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දිගභාවයේ ක්‍රමානුකූලව කෙටි වෙනකොට ඒ කෙටිභාවයේ දකිමින් ආස්වාස් කරන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කෙටිභාවය සංහිඳලයම දැන් ඔබට නාසයෙන් ආස්වාස් ප්‍රාස්වාසය දැනෙන්නේ නැහැ. ඒ සියුම් මේ උදරය හරහා ක්‍රියාත් වෙන සංහිඳුනා වූ ප්‍රාස්වාස්වාසය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ සංගීතීමත් අනිත්‍ය වෙලා උපේක්ෂාව ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට එනවා ඒ තැනද අපි මේ ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම කරගෙන යනකොට හිතේ එක අරමුණකට ගන්නකොට අනිවාර්යයෙන්ම පංච නීවරණ යටපත් වෙලා යනවා. යටපත් වීමක් සිද්ධ වෙනවා. ආයම සමාධියෙන් බැහැරෙනකොට ආයම පංච නීවරණ සකස් වෙනවා. ඒ නිසා නිරේතුරුවම සමාධිගත හිතක් සකස් කරගත්තොත් පංච නීවරණයන්ගෙන් බැහැර වෙච්ච ස්වභාවය ඇති කර ගන්න පුළුවන්. උපාදාන ස්කන්ධයන්ගේ අනිත්‍යභාවය මෙහි කරමින් සිටීමේ මෙහෙමයි නෝනා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ රූපයේ සකස් කර ගන්නා වූ තෘෂ්ණාවනේ නේද? ඉතින් ජී ජීවිතයේ තුල ඉඳිමින් තෘෂ්ණාවෙන් මිදෙන වැඩසටහනයි අපි කරන්නේ. දැන් විසාකාවට ධර්මමුණු පුරන් සිය ගානක් කියන්නේ අනේ පිළිසිටුමා කෝටිපති ව්‍යාපාරිකය. විසාකාව අවබෝධ තරුණ කාලේ අර මේන පළඳනාව පළඳගෙන තමයි කිය ලක්ෂ ගානක් වගේ. තේරෙනවද? ඒකෝට එහෙමනම් අපි කරන්න ඕනේ හැම දෙයක්ම තෘෂ්ණාවෙන් තොරව ඇසුරු කරනවා. දැන් දරුවා තුළ තෘෂ්ණාව නැහැ. සාම්පුරුෂයා තුළ තෘෂ්ණාව නැහැ. ගෙදර තුළ තෘෂ්ණාව, කාරක තුළ තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව තියෙන්නේ කොහෙද? තමන් තුළ. දරුවා දරුවා විසමාවෙන් ඉන්නවා. ගේ ගෙදර ස්වභාවයෙන් තියෙනවා, කාරක කාරක ස්වභාවයෙන් තියෙනවා. ඒවා කරේ තමයි තෘෂ්ණාව ඇති කරගන්නේ. ඒ නිසා අපි මේ සියල්ල ඇසුරු කරනවා. ඒවා සියලු දෙයක්ම පරිභෝජනය කරනවා. කරමින් ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අපි අඩු කරගන්නේ. එහෙනම් මොකද සෝවාන් සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ ස්වභාවය තමයි අතහැරීමේ ස්වභාවය තමයි දැන් විසාකාම දවසක් මේ මේ මේ පූර්වාරාමයට යනවා. පූර්වාරාම යාගේ මහා මේල පළඳනා විපුල තමයි පූර්වාරාම හැදුනේ. නමුත් ඊට පස්සේ යාගේ මාමා තව පළඳනාවක් යාට ආරම්භ දෙනවා. වටිනාකමෙන් අඩු වෙනවා. මෙයා මේ පළඳනාව පළඳන බුදුරජාණන් වහන්සේ පැහැදකින් යනවා. දැකලා දැන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕන නිසා මේ පළදනාව ගලවන මේසයක් මත තියෙනවා. කියලා වන්දනා කරලා බණ අහලා දැන් ධර්ම ප්‍රීතිය කෙනකොට මෙයාට මේ පළදනාව අරගෙන අමතක වෙනවා. අමතක වුණා. සේවිකාවගෙන් අහනවා ගෙදර ආවට පස්සේ ඔබ පළදනාව ගෙනාවද කියලා. සේවිකාවක් කියනවා ගෙනාවේ නැහැ කියලා. ඒ වෙලාවේ විසාකාව සේවිකාවට කියන ඔබ පූර්වාරාමයට යන්න. ගිහිල්ලා අර පළදනාවට ආනන්ද ස්වාමීන් වහන්සේ අත කියලා තිබ්බොත් ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත විසාකාව ආපුවාම දෙන්න කියලා මේක අරන් කියලා තිබ්බොත් මේක සාසනයට පූජා කළා කියලා එන්නේ. ස්වාමීන් වහන්සේලා අත තිබ්බනම් ඒක අපිට ඕනේ නැහැ. ඒක සාසනයට පූජා කළා කියලා එන්නේ. ඒ මේෂේ මතම තිබ්බොත් ඒක අරගෙන එන්න. තේරෙනවද? දැන් ඕක තමයි අතහැරීම. එයා පළ දිනවා. එයා ඇසුරු කරනවා. නමුත් ඕනම වෙලාවක ඒක අතහරින්න දක්ෂයි. එයා වැටුණා, විදුණා, කැඩුණා කියලා කවදාකවත් ඒ වෙවෙ ගැටෙන්නේ නැහැ. නමුත් ඒ නිසා සෝවාන් ඵලයටපත් වුණා කියලා කවදාකවත් අපිට ලස්සනට ඇඳලා මාලවලු දාලා මකුළුගේ එක දැන බැරිකමක් වෙන්නේ නැහැ. තේරුණා? මොකද තෘෂ්ණාව තියෙන්නේ මාලෙවත්, වලලෙවත්, සාරියවත් නෙමෙයි. ඒ වාක්‍යයෙන් සකස් කරගන්නා වූ කෙලතුර. ඒ නිසා නිරතුරුවම රූපය රූපේ ස්වභාවයෙන් තියෙන්නේ. තෘෂ්ණාව තමා තුළයි තියෙන්නේ. තේරුණා? ඒ නිසා තමා තුළ තියෙන තෘෂ්ණාවයි අඩු කරගන්න. මේ දැන් තමා තුළ තියෙන කුෂ්ණාවය අඩු කර ගන්න. මොකද මැරෙන වෙලාවේ මේ රූපය කෙරේ තියෙන උපාදානය අපෙන් බැහැර වෙලා තියෙනවා. ඒ නිසා එතන අපි රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සකස් කරගත්තොත් තමයි මැරෙන වෙලාවට රූපයට බැඳිලා යන්නේ. තේරෙනවද? ඒ නිසා දරුවා දරුවා ස්වභාවයෙන් ඉද්දෙන් බිරිඳ බිරිඳගේ ස්වභාවයෙන් ස්වාම්පුරුෂයා ස්වාම්පුරුෂයා කාර්යක කාර්යකේ ස්වභාවයෙන් ගේ ගෙදර ස්වභාවයෙන් දියයි මේවා කෙරේ තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්නේ. මිදිලා ඒවා පෝෂණය කරමින් රැකබලාගෙන ජීවත් වෙන මොනවා කරත් තෘෂ්ණාව බැඳෙන්නේ දැන් අනේපිරි සිටුමා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. නමුත් එයා ගැන කාලා කියලා දරුවෙක් ඉතිරියා කවදාකවත් පන්සලකට ගියේ ධර්මයට හරියම අකමැති. ඒතකොට අනේපිරි සිටුමා මුල් දවසේ මෙයා පොයේ දවසේ සිල් සමාදන් කරන කහවණු 100ක් දෙනවා. එයා සල්ලි වලට ආසයි. මං කහවණු 100ක් දෙන්නම් ඔබ කියලා සිල් සමාදන් වෙන්න කියලා තමයි සිල් සමාදන් වෙන්නේ. දැන් මේ පාර ගියා ඊළඟ පාරේ යන්නේ නැහැ. ඊළඟ පාරේ කොහමද කහවණු 200ක් දෙන්නම් දැන් හොයන්නේ කියලා. දෙවෙනි පාර කහවණු 200ක් අරගෙන තමයි සිල් ගන්නේ. දෙවෙනි මාන බුදුරජාණන් වහන්සේ මෙයා ඉලක්ක කරන ධර්මයේ කියලා මෙයාට ධර්ම අවබෝධය ලබා දෙනවා. ඊළඟ බලන්නකෝ දැන් අනේ පිටිසුතුමා ඊළඟ සෝවාන් වුණා කියලා දරුවා අතහැරියද? එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ ව්‍යාපාර කරමින් රැකී ආරක්ෂා කරමින් දරුවන් පෝෂණය කරමින් ඒවා කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරගන්න. එතන තමයි පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බව. ඇසුරු කරමින් පෝෂණය කරමින් ඒවා කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරගන්න. කාම හරි අහන්න තියෙනවා. වදේ ආනාපාන සතිය කරනකොට ඔව් අලෙවි ධ්‍යාන දැක්මක් කියලා අපි කියන්නේ. මෙහෙමයි නෝනා. ඔතන මේ ආනාපාන සතියේ ධ්‍යානෙ දකින්නවා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනාපාන සතිය වඩමින් යනකොට මුලින්ම ਵਿਚාර විතර්කයන් සකස් වෙනවා කියලා. ਵਿਚාර විතර්කය කියන්නේ අපි මේ ආස්වාසේ දිගභාවයේ කෙටිභාවයේ දක්වමින් තමයි ජීවත් වෙන්නේ. මෙනෙහි කරමින් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මුලින්ම ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් අපි අවිචාර විතර්කයන් සකස් කරගන්නවා. ආස්වාස ප්‍රාස්වාසයේ සංහිඳුණාට පස්සේ විචාර විතර්කයන් සංහිඳිලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රීතිය සැපේ කියන කාරණේ සකස් වෙනවා කියලා. ප්‍රීතිය සැපේ කියන කාරණේ සකස් වෙලා ඒ ප්‍රීතිය සැපයත් අනිත් වෙලා උපේක්ඛාව කියන තන් දෙනවා. මෙන්න මෙතන ධ්‍යානතල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? හැබැයි ධ්‍යාන කල කෙරේ නම් මන්නම් කවදාකවත් උපාදානය සකස් කරගත්තේ නැහැ. ධ්‍යාන කියන කාරණේ කෙරේ උපාදානයක් යමක් සකස් කරගත්තොත් ඒක කවදාකවත් අපිට දුක පිණිසමයි හේතු වෙන්නේ. කවදාකවත් විදර්ශනාවට හිත යන්නේ නැහැ. ඒ නිසා සමාධිමත් හිත ආනාපාන සතිය හැම වෙලාවෙම උපේක්ෂාව හිත සමාධිමත් තැනට ගන්න විතරක් උපයෝගී කරගන්න. ඔබේ ධ්‍යානතලය මොකද්ද කියලා හොයන්න යන්න එපා. මොකද ධ්‍යානතල කියන්නේ අනිත්‍ය උදයක්. ධ්‍යානතල කියන මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඔය ආලාරකාලාම උද්දකරාම පුත්‍රලා වගේ ඔය ධ්‍යානතල වල ජීවත් වෙච්ච අය. ඒගොල්ලෝ ධ්‍යානතල ආස්වාදය කරගෙන ජීවත් වුණා වූ අය. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ ධ්‍යානතල වර්ණනා කරන්න ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධ්‍යාන මට්ටමට හිත ගන්න. අරගෙන ඒ ධ්‍යාන මට්ටමේ සමාධිය විදර්ශනාවට යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මොකද යම් හේකින් අපි ධානය වලට ආස්වාදයේ සකස් කරගෙන හිටියොත් ධානය වලට යන්න පුළුවන් දක්ෂභාවය ඇති කරන් හිටියොත් අපි මැරෙන වෙලාවේ එක පාට අපේ හිත ධානයකට ගියොත් ඒ කියන්නේ අපි මැරෙන වෙලාවේ පළවෙනි ධාන තලයේ හිත ගියොත් අපි පළවෙනි ධාන තලයට අදාළව රූපාවචර බ්‍රහ්ම තලයක උප්පත්තිය ලබනවා භව නිරෝධයට ගියාද ආයෙමත් අපි සතර අපායට වැටෙනවා තේරෙනවද අපි මරණ වේලාවේ නිකන් හරි අපි ධානය වඩලා පුරුදු වෙලා දෙවෙනි ධානයට හිටගත්තොත් මොකද ධානය කියන්නේ ආස්වාදයක්. ධානය වලට බුදුරජාණන් වහන්සේ කියන්නේ වේදනාවේ ආස්වාදය කියලා. එතකොට මෙතෙන්ට හිටගත්තොත් අපි ඊට අදාළව රූපාවචර බ්‍රහ්මතලයක උප්පත්තිය ලබනවා. ඒ නිසා ධානය කියන දේ හැම වෙලාවම අවශ්‍යයි විදර්ශනාවට. ඒ නිසා ධානය 1 2 3 4 කියන කාරණේ හොයන්න යන්න එපා. ඔබ හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් ධානාගත හිතෙන් විදර්ශනාවට යොමු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරිද උත්තරේ? එනවා ඒව පස්සේ යන්න එපා. ඒවත් කියොත් අපිට මේ ජීවිතේට වැටෙනවා. මොකද ඔබ ධාන වඩලා සංසාරේ කල්ප ගණන් මේ මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වල ජීවත් වෙලා තියෙනවා. කල්ප ගණන්. නමුත් කල්ප ගණන් ජීවත් වෙලා අපි ආයිමත් සතර පායන් වැටෙනවා. මොකද විදර්ශනා මොන සකස් කරගෙන නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ධානය කියන කාරණයක් අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතන තමයි කාරණේ. සාමාන්‍යයෙන් කියන්නේ සෝවාන්තරයට පත්වෙච්ච කෙනෙක් පිටුපිට භාවනාව මම කියලා වඩන්නේ නැත්නම් වඩනවා. මෛත්‍රී භාව මම කියලා වඩනවා. නමුත් එයා මම කියලා වැඩුවනේ මම දැන් කිව්වනේ නෝනා. මම කියලා කිව්වහම මෙතන මම කියලා කෙනෙක් නැත්තේ නැහැ. ඇත්තෙත් නැහැ. පස්සපච්චය වේදනා. තේරෙනවද? ඉතින් එයා මම කියලා දකින්න නමුත් එයා මම කියලා දකින්නේ පරිසම්පන්න. තේරෙනවද? පරිසම්පන්න. වෙන දෙයක් නැහැ. එතන ආත්මීය දෘෂ්ටියක් යාත්‍ර සකස් වෙන්නේ නැහැ. යාත්‍ර සකස් වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කොච්චර ධර්මයේ කියන මම මම කියලා කියන්නේ. ඉතින් මම මම කියලා වගේ බුදුරජාණන්සේ පාවිච්චි කළා කියන්නේ උන්වහන්සේලා තුන සමත්වයේ දෘෂ්ටිය නැහැ. නැහැ. ඒක අපි දකින මම නෙමෙයි උන්වහන්සේලා දකින්නේ. ඒක ඉතින් වචනේ පාවිච්චි කරන පාවිච්චි කරන ඒවේ අර්ථය අපි දැන් දකින්නේ. Thank you. සෞඛාරය අහන්න තියෙනවද? අනිත් සාමාන්‍ය යහන් කියනවා ඈ වර්තමාන මාතෘකාවක් කියනවා ඒ ජීවිතය තුළ එහෙමයි මාත්‍ර හැම දෙයක් තුළින්ම විදර්ශනානුත් මේ ඒ ජීවිතය කරන හැම කටයුත්තක්ම විදර්ශනානුවණින් දකින්න සිද්ධ කරන්නේ. තේරුණා? කොයි දේ වුණත් මොකක් වුණත් මොනවා දෙයක් දැක්කත් අපිට අපි මහපාරේ යනකොට මලමිනියක් ගෙනිනවා දැක්කත් අපිට මේ මලමිනිය තුලින් මම බැරිලා සංසාරේ ගොඩ ගැසුවා වූ මලකඩන් කොච්චරක් ඇද්ද කියලා මුලින් දකින්න. පාරේ ආචක මාත්‍යෙ කිරිය දැක්වත් මං සංසාරේ ආචකේ කියලා කොච්චර නම් මේ විදිහට දුක් විඳිනවද කියලා දකින්න. තමන් කරන වෘතිය තුලම තනේ මට ඉස්සෙල්ලා මේ වෘතිය කළා වූ දීදාහක් ඉන්නත් කියලා දකිනවා. ඒගොල්ලෝ මේ වෙලාවේ වැලිලා කියලා කොහෙද කියලා මානසික දකිනවා. ඒ වගේ හැම දෙයක්ම මාත්‍ය විදර්ශනා වුණ සකස් වෙන ආකාරය දකින්න. කොයි දෙයක් දකින්න රූපයක් දැක්කත් ඒ රූපේ වයෝ වෘද්ධ භාවයටපත් වෙනවා මැරෙනවා මැරිලා ගිහිල්ලා නැවත එක එක තැන්වල උපදිනවා මානසික දකින්න. ඒ පොදන වුණත් විදර්ශනා වුණ සකස් කරගන්න පුළුවන්. තේරුණා? හැම දෙයකින්ම විදර්ශනා නුවණ සකස් කරගන්න පුළුවන්. ඒ විදර්ශනා නුවණ සකස් කරගන්නකොට ඔය ආරෂ්ඨාංගික මාර්ගයේ දැන් සාමාන්‍ය එදිනෙදා අපේ මේ කුටිය ජීවිතයේදී මේ අපි අදින් නිරතුරුවම බැහැර වෙන දෙයක් තමයි මේ සම්මා සංකප්පයන් කියන කාරණා. තේරෙනවද? සම්මා සංකප්පයන් කියන්නේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ කොටස් තුනකට කඩනවා සීල සමාධි ප්‍රඥා කියලා. ඒතකොට සීලයට සම්මා වාචා කම්මන්තෝ ආජීවයෙන් කරනවා, සමාධියට සම්මා වායාමෝ සති සමාධියෙන් කරනවා. ප්‍රඥාව තමයි මාත්‍ය සම්මා දිට්ඨි සම්මා සංකප්ප යොදා. තේරෙනවා? එතකොට මේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයෙන් තොරව කවදාකවත් ආරෂ්ඨාංගික මාර්ගයේ පල්ලෙහා මාර්ගාංග වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි නිරතුරුව මාර්ගය සම්මා දිට්ඨිය කියන කාරණයට අපිපත් වෙලා තියෙනවා. ලෞකික සම්මා දිට්ඨිය. නමුත් සම්මා සංකප්පයන්ගෙන් මුගක් වෙලාවට රාජකාරී ජීවිතේ දැන් පැහැරට යනවා. නමුත් මම දන්නා මහත්යනම් පැහැරට යන්නේ නැහැ කියලා. තේරුණාද? මොකද සම්මා සම්මා සංකප්පයේදී අවිහිංසා සංකප්පය කියන්නේ මාත්‍යෝ හිංසාව තුන අපි ජීවත් වෙන්නේ. හිංසාව කියන්නේ මිනිස්සුන්ට ගහනවා මරනවා කියන කාරණයක් නෙමෙයි. තමන්ගේ රාජකාරී ජීවිතයේදී තමන් ඉස්සරහට එන සේවාදායකයාම අපි ප්‍රමාද කරනවා නම් රස්තියාදු කරනවා නම් හිතේ ඉන්න අනිත්‍යයෙන් කියලා කියනවනම් ඒ මොහොතේ මෙයා සම්මා සංකප්පයෙන් පැහැරෙනවා. තේරුණා? එතකොට අපි ඉස්සරහා සේවාදායකයෙක් එළියේ සේවාදායකයා නිසා අපි ද්වේෂය සකස් කර ගන්නවා නම් එහෙම නැත්නම් අපි බිරිඳ දරුවන් සමාජයේ යාළුවා නිසා ද්වේෂයක් සකස් කර ගන්නවා නම් ඒ මොහොතේම අපි සම්මා සංකප්පයෙන් බැහැර වෙනවා එතන ඒ වගේම නිරේතුරුවම අපි ලෝභ ද්වේෂ මෝහයන් ඇති කර ගන්නවා නම් රාජකාරී ජීවිතයේ මේ මොහොතේම අපි නෙක්ඛම් සංකප්පෙන් බැහැර වෙනවා නෙක්ඛම් මේ කියන්නේ මොකක්ද ලෝභ ද්වේෂ මෝහයන් අතහැරලා අලෝභ අද්වේෂ මෝහයන් තුලට එනවා එතකොට රාජකාරී ජීවිතයේදී අපි වර්තමානයේ 199ක් සම්මා සංකප්පයෙන් බැහැරට යනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව රාජකාරී ජීවිතයේදී අපි දක්ෂ වෙන්න ඕනේ තමා ඉදිරියට එන ආ වූ කවුරුණා ඒක නාම සතුට කරගන්න. අපිට සමාජයට අපේ ආයතන රාමුව තුළ නීති රාමුව තුළ යාට අවශ්‍ය කාරණේ ඉදු කර දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණත් මාත්‍යෝ හිණාවකින් අපි අධිරාව සතුට කරලා අපි මේ විලාවේ මෙයාව සතුරු කරන මොහොතේම මාත්‍යෝ අපි සම්මා සංකප්පයන් තුළට ඇවිල්ලා. තේරෙනවා? එතකොට ඒ වගේ නිරේතුරුවම අපි දක්ෂණම් රාජකාරී කරන ප්‍රයාටේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම ප්‍රයාටක් කරගන්න. එනම් මාත්‍යෝ වේගයෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුළට අපි ලං වෙනවා. මේ රාජකාරී ජීවිතයේදී ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරට යනවා. බැහැරට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා පැය හතර මාත්මයි ආරෂ්ඨාංගික මාර්ගය ගැන හිතන්නේ ඒක අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවම මාත්‍යෝ කොයි දේ සතියෙන් සිහියෙන් යුතුව සිද්ධ කරනවා. තේරුණා? කොයි දේ සතියෙන් සිහියෙන් යුතුව දෙනවා. තමන් කරන රාජකාරිය වුණත් රාජකාරිය කරන්නේ මම කවදා හරි දවසක මෙතනින් විස්්‍රාම යන්න වෙනවා. තේරෙනවා. විස්්‍රාම යනවා මම වයසට යනවා වයෝ වෘද්ධ වෙනවා මිය පරලෝක යනවා නැවත ඉපදෙනවා මේ චක්‍රය දකිමින් ඉඳීම විදර්ශනාවක්. වෙන දෙයක් නෙවෙයි. මහත්යාට මතක තියෙන පුංචි කාලේ අම්මාගේ මවුසේ ඉඳන් මේ මොහොත දක්වා ආවා වූ ගමන සිහිපත් කරන් ජීවත් වෙන්න පුළුවන් නම් ඊට වඩා විදර්ශනාවක් නැහැ. තේරෙනවා. ඉතින් ඕක තමයි විදර්ශනාව. ඒ නිසා හැම වෙලාවෙම මේ අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන් දකින්න. අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන් දකින්න. එහෙම වුණාම අපි දන්නවා කෝටිපති ව්‍යාපාරිකෝලියයි කෝටිපති ව්‍යාපාරිකෝ සමාජලාට බම්කොලොත් වෙලා පල්ලෙහාට වැටිලා අප්‍රමාණ දුකටපත් වෙලා සතර පායෙන්න වැටෙනවා. සමාජ කෝටිපති ව්‍යාපාරික වෙනවා මැරෙන වෙලාව මේගොල්ලන්ගේ මේ ව්‍යාපාර අතහැර ගන්න බැරුව මැරිලා කියලා සතර අපායේ වැටෙනවා. ඉතින් මාගේ මේවා නුවණින් මේ කරමින් මේවා දකිමින් ජීවත් වෙද්දී විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මුලින්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්නේ ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කරන්නේ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ. ඔතන තමයි මාත්‍යෝ මේ ප්‍රඥාව සහ සද්ධාව සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම මේ රූපේ යන්නේ. එහෙම නැත්නම් රූපේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙනවා. රූපේ අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙනවා. තේරෙනවද? පුංචි කාලේ නම් මෙතෙන්ට ආපහු ගමන නුවණින් දක්මින් ජීවත් වෙනවා. මෙතන ඉඳන් කවදා හරි මැරෙන මොහොතේ ඒ මැරෙන්න ආව තැනට යනකන් ස්වභාවය මනසින් දක්මින්. ඒතොර එහෙම කළාම රූපේ කෙරෙහි තියෙන තෘෂ්ණාව අපේ අඩු වෙනවා. රාජකාරී ජීවිතයේදී රාජකාරී අතීතයේ කරපු අය මැරිලා ඒගොල්ලෝ මේවා අවසන් වෙන්නේ මනසින් දකින්න. ඉතින් ඒ වගේ දක්මින් මාත්‍යෝ මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාව ප්‍රමාණිකුල එහෙම අතු කළාම මුළු රාජකාරී පැයකම අපි විදර්ශනාව තුළ ජීවත් වෙනවා. විදර්ශනාව තුළ ජීවත් වෙනවා. කොතනකවත් අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරට යන්නේ නැහැ. මොකද සතිය හැම වෙලාවම අපි තුළ පිළිදලා. මොකද සංසාර බය සකස් වෙලා. සංසාර බය සකස් වුනේ මොකද්ද? සද්ධාව තුළ අපි පරිපූර්ණ වෙනවා. ඉතින් මේවා හේතුඵල ධර්මයන් නිසා සකස් වෙන දේවල් මාත්‍ර. මුල් වෙන්නේ සද්ධාව. සද්ධාවෙන් පරිපූර්ණ නම් මාර්ගය විතර මාර්ගය තමා තුලින්ම මේවා සකස් කරලා දෙනවා. පැහැදිලිවද? හරිද? තව මොනවාරි අහන්න දෙයක් තියනවද? ඈ? මොකද්ද? මොකක්ද කියන්නේ? මොකද්ද කියන්නේ? කියන්නේ. ආයෙමයි හදේම කියන්නේ. ධර්මයේ නැවත නැවත ඇරුවාම තමයි ඒක නැවත නැවත තව තව නැවත නැවත අහන්න කියනවා කියන්නේ. ඒක තමයි ධර්මයේ අපිට ඒක තේරුම් ගන්න තේරෙනවා. සද්ධර්මයේ කාගේ සද්ධර්මයක්වත් මගේ නෙමෙයි කාගේම සද්ධර්මයක් නෙවෙයි නැවත නැවත අහන්න එතනින්මයි අපිට ප්‍රඥාව කියන කාරණේ සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ සද්ධාන් සද්ධාන් සුවිලේ දුර්වල නම් අපිට කවදාකවත් ප්‍රඥාව සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ නැහැ ඒ නිසා හැම වෙලාවම මේ උපාදානය කියන වචනය ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ උපාදාන පත්‍ය බව උපාදානයේ භවය සකස් කරන්නේ උපාදානයේ සකස් කරන්නේ කවුද තෘෂ්ණාව විසින් තෘෂ්ණා පත්‍ය උපාදාන එහෙනම් කවුරු හෝ වේවා ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා යම් දේවල් තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නවා නම් ඊට අදාළව ප්‍රතිසන්දි සකස් දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ එයාට එක්තරා සිවුරක් දෙනවා කෙනෙක් වස්ත්‍රයක් දෙන්නක්. ඒ කාලේ අද වගේ සිවුරු පූජා කළේ නැහැ වස්ත්‍රයක් තමයි දෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ වස් කාලේ පටන් ගත්තේ හින්දා මේ වස්ත්‍රය දීලා එයාගේ නංගිට දෙනවා සහෝදරයට. මේක තියාගන්න මම වස් කාලේ වුණාට පස්සේ ඇවිල්ලා ගන්නම් කියලා. දැන් මෙහෙම කියලා ගියාම සහෝදරිය බලලා මේ රෙද්ද හොඳ දෙයක් මට ඇඳුමක් මහ ගන්න. ඒ නිසා මෙයා මේකෙන් ඇඳුමක් වහගෙන වෙන රෙද්දක් තිබ්බා. එන වෙන වෙන වස්ත්‍රයක් කියලා මෙයා මේ රෙද්දෙන් ඇඳුමක් වහගත්තා. දැන් ස්වාමීන් වහන්සේ වස්තුන් මාසේ ඉවර වෙලා ආවා. ඇවිල්ලා නැගණියගෙන් අර රෙද්ද වස්ත්‍රය ඉල්ලුවා. ඉතින් නැගණිය ගියාලා වස්ත්‍රය දුන්නා. දුන්නාම හාමුදුරුවෝ කියලා නෑ නෑ මේක නෙමෙයි මම දුන්නේ. ඊට වඩා හොඳ එකක් මම දුන්නේ මම දුන්නේ කොහොම මට ඕනේ කියලා. එතකොට නැගිනේ කිව්වා නෑ මං එකෙන් ඇඳුමක් මහගත්තා. ඔය වහන්සේ මේක ගන්න කියලා. එයා කියනවා නෑ මට ඒකම ඕනේ කියලා. ඊට පස්සේ නැගිනියර වස්ත්‍රය දුන්නා. මේක මම ඇහුවා මහාගත එන ඔබ වහන්සේ මේ විදිහට සිව්වක් කරගන්න කියලා වස්ත්‍රය දුන්නා. දැන් මේ ආඳුර වස්ත්‍රය තරගෙන ගියා. ඊළඟ මේකෙන් සිවුරක් කරලා ඔක්කොම කරලා ආයිමත් මේ ආඳුරෝ නංගිගේ ගෙදරට බැවිලා නංගිට කියනවා මං හෙට උදේට ගන්න මේක කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ එච්චර සීලය තුල හිටපු කෙනෙක් නෙමෙයි. නංගිට දුන්න සිවුර කියලා කියන්නේ හෙට උදේ ගන්න කියලා. නමුත් කියලා මෙයා ගිහිල්ලා පන්සලට ගියා මෙයා රෑ අපවත් වෙනවා. ආඳුර අපවත් වෙනවා. අපවත් වුණාට පස්සේ දැන් භූම දාන කටයුතු ඔක්කොම සිදු කරලා ආදානය කරලා දැන් සුමානයක් විතර ගියාම නන්දිමේ සිවුර අරගෙන යනවා පන්සලට. මොකද දැන් ආමුදුරුවන් කියන දෙයක් ගිහි කෙනෙකුට තියාගන්න බෑ. ඒක සංඝයාට බාර දෙන්න ඕන. ඒ නිසා දැන් සංඝයාට බාර දෙන්න යනවා චීවරේ. දැන් යනකොට පන්සලේ බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේලාට චීවරේ බාර දෙන්න හදනකොට බුදුරජාණන් වහන්සේ කියනවා එපාටම අවුක බාර දෙන්න එපා. ඔබ මේක ගෙදර ගෙනින තව සුමානයක් තියාගෙන අරගෙන ඉන්න කියලා. ඒ වෙලාවෙන් නැගණියට ප්‍රශ්නයක් ඇයි මේ කියන්නේ? නැගණිය අහනවා ඇයි බුදුරජාණන් වහන්සේ මේකයි මට බාර දෙන්න එපා කියන්නේ. ඔබට පේනවද ඔය සිවුරේ තෝරන කාවා කියලා කියන්නේ. ඔය කාවා ඔබේ හාමුදුරුවෝ ඔය උපත්ති ලැබලා මේ සිවුර කෙරේ තෘෂ්ණාවයි කියන්නේ. ඕපපාතිකෝ උපත්ති ලැබලා. ඒ ක්‍රම උපාදාන පත්‍ය බව කියන්නේ. මොකද ඒ තරම් යා සිවුර උපාදානය කරගෙන ඉන්නේ. මරණ වෙලාවේ සිවුරයි මතක් වුණේ ඒ සිවුරේ මුඛාවිත් බවට පත් වෙලා උපත්ති ලැබලා. දැන් ඔබලා ඔබේ ඇඳුම් මල්ලා අල්මාරිය අරිනකොට ඔබට පේනවනේ කවුරු වුණෝ කවුද? පෙර ජීවිතයේ ඇඳුම් උපාදානය කරගත්ත අයමයි. වෙන කවුරුත් නෙමෙයි. තේරුණාද? හරි භයානක දැන්. තේරුණාද? ඒ ඔය ඒකෙන් එහා මෙහා දුන කාවු කියන්නේ පෙර ජීවිතයේ ඇඳුම් උපාදානය කරගත්ත ආවුවයි. දැන් අපි කියමු මහාචාර්යවරයෙක් ආචාර්යවරයෙක් ඉන්නවා කියලා. එයා ධර්මයක් තුල නැහැ. ධර්මයක් ඒගොල්ලෝ ආදාහනේ නැහැ. එහෙම ගියා. නමුත් පොත්පත්මයි ආපාදානය කරගන්නේ. දැනුමමයි උපාදානය කරන්නේ. පුස්තකාලයමයි යාගේ ජීවිතේ. එයා මැරෙන වෙලාවේ පොතමයි උපාදානය වෙන්නේ. පොත උපාදානය වෙලා ඒ පොත් කබඩ් එකේම කාමෙක් වෙලා. දැන් පොත් කබඩ් අරනකොට ඔබලා දැකලා කියනවා මේකෙන් කාමුරුනවා. කවුද මේ? කවුද මේ? පෙර ජීවිතේ පොත් උපාදානය කරගත්තා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මම කියනවා නෙමෙයි ඈ. මේක තමයි උපාදාන පත්‍ය භව කියන්නේ. එන උපාදානයේ කියන දේ ඒසා වේගෙන් භවයක අපිට තියෙන ප්‍රතිසන්දිය සකස් කර ගන්නවා ඊට අදාළව. දැන් ඒක මහත්ය කියන්නේ මේ මහත්යගේ විනෝදාංශයේ කකුලෝ මාර්ගය. කකුලෝ මාර්ගය තමයි විනෝදාංශය. මොහොතු කරේ ජීවත් වෙච්ච මේ කෝටිපති මහත්ය. මෙයා යකඩ කූරක් අරගෙන හැමදාම බාල්දියක් අරන් ගිහලා කකුල වල කූරට ඇනලා දාලා ඒවා සේලකින් දෙකක් දෙනවා කියලා දෙන්නේ. දැන් මෙයා මෙහෙම ඉඳි මෙයා බරපතල වූ අනතුරකට ලක් වෙනවා. ලක් වෙනා මෙයා දැන් දැඩි සත්කාරයක එකකට දෙනවා. දැන් මෙයා මැරෙන්නයි යන්නේ. ඇත්තට මෙයා හිතනවා එයා මැරෙයි කියලා දැන්. නමුත් එයා මැරෙන්නයි යනවා කියලා හිතන වෙලාවේ එයා කියනවා මේ දැඩි සත්කාර ඒකේ තියෙන හැම කුණාම එයාට පේන්නේ කකුල් වෙනවා. කකුලව අඳු දික් කරගෙන ඉන්නවා වගේ තමයි එයාට පේන්නේ. අපිට පේන කුණන පේන්නේ එයාට පේන්නේ කකුල් වෙනවා. දොස්තර මාත්‍යා ළඟට ආවම එයාට පේන්නේ කකුල් වෙනවා. ඇයි මොකද්ද වෙන්නේ යන්නේ? එයා කකුල් විතරේ ප්‍රතිසන්දිය ලබන්නේ යන්නේ. එයා තෘෂ්ණාවෙන් තමයි කකුල මැරුනේ. එයා මේක අකුසලයක් කියලා දැක්කේ නැහැ. අන්න දැන් එයා කකුල විතරේ උප්පත්තිය ලබන්නේ යන්නේ. නමුත් මේ මහත්යා මැරුණේ නැහැ. ඒ මහත්යා මැරුණා නම් මේ ලෝකේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ එයා කපුලෙක් වෙයි කියලා මහත්යා. ඔක තමයි බයන්න පාඩම. කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ එයා කපුලෙක් වෙයි කියලා. නමුත් එයාම අර මොහොතේ දැක්කා එයාට මොකද වෙන්නේ යන්නේ කියලා. තේරෙනවද? ඒ උපාදාන පත්‍ය බව. මොකද එයා කුෂ්ණාවෙන් කකුල වැළුනේ. ඒතොර ඒ අකුසලේ විපාකය හැටියට එයා කකුළු පිටරේට බහින්න යන්නේ ඇයි? අර වගේම මරුකම්. එයා කකුලව මැරුවේ යම්සේද ඒ විදිහෙම මැරුණා. මොකද ඔය කකුලෙක් වගේ තිරිසන් ලෝකෙට සත්වයෙක් වැටුණොත් එකම එක ආත්මභාවයේ 500 වතාවක් විතර උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් ඔය කුකුල්ලු හරක් ඔය එළුව එළුව උරේ ඉන්නවනේ. ඒගොල්ලෝ එකම කුලේ 500 වතාවක් විතර ඉපදෙනවා. දැන් කුකුලෙක් මැරුණොත් කුකුලෙක් විතරමයි ඉපදෙන්නේ. මොකද ඒගොල්ලෝ මැරෙන වෙලාවට වෙන උපාදානයක් නැහැ. කූඩුවමයි විතරේමයි උපාදානය වෙන්නේ. හරකෙක් මැරෙන වෙලාවට රැළමයි උපාදානය වෙන්නේ. ඒ නිසා මේ කුලවලම ඉපදෙනවා කියන්නේ. එතකොට දැන් මරයා කපුරුවෙක් වෙලා ඉපදුනා නම් ওই කපුරු ආත්ම භාවයේ පාත් තුල ආත්ම භාව 500000 ඉපදෙනවා. තේරෙනවා? ඇයි? අර විදියටම ගැතුකා. ඉතින් ඕක තමයි භවය කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ හිස ගිනිගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද? මේ භව දින්දර නිවා ගන්න කියලා කියන්නේ ඒකයි. එක තර්මේ උන්වහන්සේ අකුණු සැනක් ගහන මොහොතක් පාසාවත් භවය වර්ණනා කරන්නේ නැහැ මම. භවය වර්ණනා කරන්නේ රාහුල කුමාරයා දායාද දෙන්න කියලා අතින් අල්ලගෙන එනකොට බුදුරයන් වහන්සේ දුන්නේ සැබෑම දායාදේ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණය. එහෙනම් මෙහා දෙන දායාදයක් උන්වහන්සේට තිබෙන්නේ මොකද මෙහා දායාදයක් දුන්නා නම් ඒ දුන්නේ දුකමයි. තේරෙනවද? එනිසා අපි මේ යන්නා වූ ගමනේදී අපි යන්නේ දුක සොයාගෙනද සැප සොයාගෙනද යන කියන කාරණේ අපි දකින්න ඕනේ. මොකද අපි යම් හේකින් භවයට නැවත වැටෙනවා. ඒ භවයේ දුක විඳින්න වෙන්නේ අපිටමයි. මොකද මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙන තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා. අවුරුදු ලක්ෂ 25ක්. අපිට මේ අවුරුදු 70 කොච්චර දිගද කියලා පේනවනේ. අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙන්නේ. මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000 කියන යන්නේ. මේ ආයුෂ ගෙවෙන ප්‍රමාණවකූලව අවුරුදු 80000ක් ආයුෂ ලබන්න නම් තව අවුරුදු ලක්ෂ 25ක් කරනවා මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ ඒ අවුරුදු ලක්ෂ 25 දක්වා අබුද්ධෝත්පාද කාලයක් ලෝකේ ධර්මයක් නැහැ. සංගයන් වෙන වචනේ බණපදයක් ලෝකයට අහන්නේ නැහැ. ඒ කියන්නේ ඒසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අපි ඉදිරියේදී. එනම් මාත්‍ය දුක කියන කාරණේ ප්‍රමාණය මෙපමණයි කියලා අපිට කියන්නේ. එනම් මේ සංසාර බය නුවණින් දකිමින් මේ ජීවිතේදීම සතර අපායන් මිදෙනවා කියන චිත්තයයි ඇති කරගන්න. දැන් නවත්තන්නද? හොඳයි. ඈ? භාවනා ඒක තමයි ඔන්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන භාවනාව. තේරුණාද? දැන් මම කිව්වේ ඇසේ අනිත්‍යභාවය මේ ඇස පස් ගොඩක් කරලා දකින්න කියලා. මේ කන මේ නාසය මේ දිව පස් ගොඩක් කරලා දකින්න කියලා. ඒ සියල්ලම භාවනාව. තේරුණාද? බුද්ධානුස්සතිය මුල් වෙන්නේ. තේරුණාද? බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න. ඔබතුමිය කොච්චර බුද්ධානුස්සතිය වැළුවත් ඔබතුමිය අරන් යන්නේ බලයේ. සුගතියේ. භව නිරෝධයට අරන් යන්නේ නැහැ. දැන් මෙච්චර කාලයක් අපි බුද්ධාංශයේ තමයි බැලුවේ. නමුත් වැඩක් උනේ නැහැ. භවයෙන් සුගතිගාමී උපතක් ලැබුණේ. මෛත්‍රී වැඩුව භවයෙන් සුගතගාමී උපතක් ලබන්නේ. ඒ නිසා මේව විදර්ශනා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ බුද්ධාංශයේ වඩනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාණං සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ ඥානයන් අර දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං මේ ආදී වශයෙන් ඒ උතුම් ඥාන ධර්මයන් මෙනෙහි කරනවා. ඒව මෙනෙහි කරලා බුදු ගුණෙන් මුළු ජීවිතේම පුරව ගන්න. බුද්ධ අනුස්සතිය කියන්නේ. ඒම බුදු ගුණෙන් මුළු ජීවිතයම පුරවගෙන ඊට පස්සේ අන්න බුද්ධ අනුස්සතිය විදර්ශනාවට ලක් කරනවා. බුද්ධානුස්සතිය විදර්ශනාවට ලක් කරන්නේ කොහොමද? අතීතයේ බුද්ධත්වයට පත් වුණා වූ ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් වී ගියායි කියන කාර්යය මොනින් දකින්න. අතීතයේ පහළ වුණා වූ බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අතුරුදහන් වෙලා ගියායි කියන කාර්යය මොනින් දකින්න. අතීතයේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණම ජාති ජරා ව්‍යාධි මරණයන්ටපත් වුණායි කියන කාර්යය මොනින් දකින්න. අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා මනසින් දකිනවා. අපේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ ඥානයන් අනිත්‍යභාවයටපත් වුණායි කියලා මම මොනින් දකිනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයක් අවරට ගිහිල්ලා කාසාය කණ්ඩකලාගේ ලෝකයක් දී වෙනවා කියලා මොනින් දකිනවා. අන්න සත්‍තා විදර්ශනා මොනින් බුද්ධානුස්සතිය ක්‍රියාස්නාන වලින් දකිනවා. බුදුරජාණන් වහන්සේට බැඳෙන්නේ නැහැ. දැන් අපේ පැවිදි කාලේ අපි මුල් කාලේ අපි රුවන්වැලි මහා සෑය සිටෙන් මවාගෙන සාදුකාර දුන්නා. රුවන්වැලි මහා සෑය සිටෙන් මවාගෙන සාදුකාර දින්නා කියන්නේ මොකද්ද? මායාට ලකුණු දුන්නා කියන කාරණය. මායා හරියටම තේ සාදුකාර දෙනා රුවන්වැලි සෑය සිටෙන් මවාගෙන. මොකද භවය? සුභතිය. එහෙම මුලින්ම අපි බුදුරයන් රුවන්වැලි මහාසෑය හිතෙන් මවාගෙන සාදුකාර දීලා මනසින් ඊළඟට ඒ රුවන්වැලි මහාසෑය අළු වෙලා දූවිලි වෙලා සුනාමියට අවු වෙලා භූමිකම්පා වලට අවු වෙලා ගම් වතුරට අවු වෙලා ගිලා බහැලා අළු ගොඩක් කුඩු වෙලා ගොඩක් වෙලා කියනවා මනසින් ගන්න. ඒක තමයි විදර්ශනා. අන මායයට පහර දෙනවා. තේරෙනවා? අපි සාදු සාදු කියලා මදිනකම් මායාවේ උගුලේ ඉර වෙලා ඉන්නවා. ඒතකොට මුලින් සාදුකාර දීලා වැඳලා දෙවනුව මායාට පහර දෙන්න ඕනේ කොහොමද පහර දෙන්නේ? මේ වායේ අනිත්‍යභාවය නෝනි. එතකොට අපි මේවාට බැඳිලා යන්නේ කුසලයට බැඳිලා යන්නේ නැහැ. එහෙම නැත්නම් අපි බුදුරජාණන් වහන්සේට බැඳිලා යනවා. ධර්මයට බැඳිලා යනවා. සංඝයාට බැඳිලා යනවා. මේවාට බැඳිලා ගියත් එතන තියෙන්නේ දුකමයි. එහෙනම් මොකද භවයේ සුගතිය උපදා. ඒ සුගතිය ආයමත් දීර්ඝ අවුරුද්දෝත්කාර කාලවල අපි ආයම දුක කියන වැඩේ. ඒ නිසා කොතනක් ශක්තිය ලැබෙන්නේ විදර්ශනා නුවණින් දැක්කොත් විතරයි. හරිද? සාදුකාරය දෙන්නේ දැන් පින්වත් අප්‍රමාණ සතුටපත් වෙන්නේ ඒ අපේ පින්වත් රාමතුංග මහත්මයා එම පින්වත් මොහොන මහත්මිය එම මෑණියන් අපිට ගෞරවයෙන් ආරාධනයක් සිදු කළා මේ මොහොතේ මේ ආකාරයෙන් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ කියන කාරණය ඉතින් බොහොම ලස්සනට මේ පින්කම සංවිධානය කරලා මේ සෑම දෙනෙකුට මේ ධර්ම දානමේ පින බෙදා හදා දීලා අප්‍රමාණ ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් කියන කාරණා ජීවිතේ තුලින් මෝහු කර ගන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ මේ රැස් කරගත්තා වූ සියලුම පින් ඒ අපේ රණතුංග මහත්මයා එම පින්වත් මහත්මිය ඒ වගේම අපේ ලහිරු මහත්මය, අපේ දෝස් මහත්මය ඇතුළු අපේ කල්යාණ මිත්‍ර භාවයෙන් ඇසුරු කරන මේ සියලු දෙනාමත් ඒ රණසිංහ මහත්මයාගේ මෑණියන් ඇතුළු ඒ මෞර්ය මාපියන් එක්කම මේ සියලු දෙනාමත් සහ සම්බන්ධ වුණා වූ උපකාර ධර්මයන් සකස් කළා වූ සියලුම දෙනාටම මේ රැස් කරගත් ආ වූ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා කියලා සාදුකියක්. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් පින්දුල්ලා නමින් මේ පරිලෝක ගොස් පින් බලාපොරොත්තු වෙන මෞදේමාපියන් ඇතුළු යම් ඥාති පිරිසක් වේනම් මේ සියලු දෙනා තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් ශේෂිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදන් සතුටු වේවා කියලා මිය කිය ඥාතීන්ගේ රූපුණ සීයට නගාගෙන කරගත්තා වූ පින්කම සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීන් අනුමෝදන් ගාතාව කියන්නේ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ වූ දිව්‍යරාජ සමූහයාද මේ ගම්බින් සුරකින්නා වූ දෙවියෝද මේ පින් දැක සතුට වේවා නෝදන් සතුට වේවා දෙවියෝ ප්‍රාර්ථනීය භෝධියකින් අමාමා නිවනේ සැනසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්තුල්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සංස්කෘත භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නේ තාවතාවම මේ කියලා. දැන් අප්‍රමාණ සතුටටපත් වෙන මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුට වෙලා මියගේ ඥාතියනුත් සතුටුභාවයටපත් කරලා දෙවියනුත් සතුටුභාවයටපත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවායි කියලා සතුට වෙන අතර මේ රැස් කරගත් ආ වූ සියලුම පින් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්විදී පරම ශාන්ත නිර්වාණ අවබෝධය උදෙසාම උත්තර පාරමී ධර්මයන් වේවා කියලා මේ විදිහට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛ්‍යා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන පාලයන්ගේද අසත් පුරුෂයන්ගේද මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝද යම් විද ආශ්‍රයම ලැබේවා අභිවාදන සීලිස නිච්ඡං විද්‍යාපචාරී මොක්ඛතරෝ ධම්මා වර්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අගෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු පිංගුලාට නිරුක්ති යෝගී සුපත්වාදී සරණං सेवन सन सुपति वादी वैश्य सेवा चतुरा सत्ता में ना भूलेगा